තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 6 සිට 8 දක්වා කාලය අප මේ සඳහා වෙන් කරගෙන තියෙන්නේ අද දිනය වශයෙන් සැලකුවොත් 2020 වර්ෂයේ ජූලි මාසයේ 16 වෙනි බ්‍රහස්පතින්දා අපි අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ සදහම් හමුවට එකතු වී සිටින්නේ. ස්වාමීන් වහන්සේලා මේ ඉන්නාන්සලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පළමුවෙන් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනා කරමු.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 මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙන අපි කරගෙන යන කාර්යයට අත්කලක් සපයා ගැනීම හැටියට ධර්මාබෝධය ඇති කර ගැනීමට භාවනා පුහුණුවට අවශ්‍ය මාර්ගෝපදේශන ලබා ගැනීම පිණිස අපි මේ විදිහට මේ සදහම් හමුව පවත්වනවා. අපි මේ දිනවල මහා සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන සතිමත් බව වැඩිම කියන තේමාවෙන් අප මේ සදහම් හමුව පවත්වාගෙන යනවා. ඒ අනුව මූලික කුසලතා තුනක් මේ ධර්ම මාර්ගයේදී ප්‍රමුඛ වෙනවා. පූර්වාංගම වෙනවා, ඉදිරිපත් වෙනවා මූලික වශයෙන්ම සතිය, විමසුම් නුවණ සහ උත්සාහවන්ත බව නැත්නම් වීරිය කියලා අපි කියනවා. සතිපට්ඨාන දේශනාවේ මේ කුසලතා තුන සම්පජානෝ ආතාපි සතිමා වශයෙන් දේශනා වෙලා තියෙන සතිමා කිව්වේ වර්තමාන මොහොතේ අවදිමත් බව ඒ වගේම සම්පජානෝ කිවි විමසුම් නුවන් විමර්ශනශීලී ස්වභාවය ආතාපය කිව්වේ උත්සාහවන්ත බව, වීර්යවන්ත බව, අකුසලයට නොඇති සිටීමට දරන උත්සාහය, කුසලයේ වැඩිවීමට දරන උත්සාහය කියලා එකක් අපි දෙපැත්තකින් දක්වන්න පුළුවන්. ඉතින් ওই විදිහට මේ සිහි ඇති බව, ප්‍රඥාවන්ත බව, වීර්යවන්ත බව මේක තමයි මූලික කුසලතා තුන. මේ තුන අපි එක පැත්තකින් අප තුල වර්ධනය කර ගැනීමක් කරනවා ඒ වගේම පවත්වා ගැනීමක් කරනවා මේ පවත්වා ගැනීමට තමයි ප ဋ ාණ කියන්නේ සතිපට්ඨාන කිව්වම එයින් අදහස් වන්නේ ඔය කුසලතා තුන වර්තමාන මොහොතේ ක්‍රියාත්මකව තබා ගැනීම. ඒහි ප්‍රතිඵලය කුමක්ද? අපි සිතවිලි අංශයෙන් ඒ වගේම අවබෝධමය පැත්තෙන් චර්යාත්මක අංශයෙන් අපි පාපයට අකුසලයට නොඇටි සිටිනවා. ඒ වගේම මේ අංශ තුනේ කුසලතා තවදුරටත් වැඩි යුතු නම් වඩන්නත් එයම මේ කුසලතා තුනම වර්ධනය කරගන්න. ඉතින් ඒ විදිහට සීලයේ තවදුරටත් සකස් වී යුතු දැන් තියෙනවා නම් ඒක ඒ ගැන සතිමත් වෙලා ප්‍රඥාවන්ත වෙලා වීර්යවන්ත වෙලා ඒක තවදුරටත් වඩනවා. සමාධියේ ඒ කියන්නේ චිත්තාවේග පාලනය කර ගැනීමේ යම් යම් අඩුපාඩු තවමත් තිබේන අපිට පුළුවන්කම තියෙනවා එය සකස් කරගන්න මේ කුසලතා තුනම භාවිත කරලා. ප්‍රඥාවන්ත භවයේ තව අඩුපාඩුකම් තියෙනවා නම් ඒත් අපිට ඒක සකස් කරන්න පුළුවන්. මේ නිවන නිවීම සැනසීම කියලා කියන්නේ මේ මේ කුසලතා සීල සමාධි ප්‍රඥා කියන මේ කුසලතාවල පරිපූර්ණත්වයක් පිරිපුන් බවක්. ඉතින් එහෙම තැනකට අපි කාටත් එන්න පුළුවන්කම තියෙනවා. ඒ හැකියාව සියලු දෙනාටම සියලු මිනිස්යන්ටම මිනිස්යා තුල තියෙනවා. කවුරුවත් නොහැකි අය හැටියට සලකන්නේ පසුකාලීන බුදු සමයේ යම් යම් නොහැකි පුද්ගලයන් හැටියට සැලකුවාට මුල් බුදු සමයේ එහෙම සැලකන්නේ නැහැ. මුල් බුදු සමයේ බුදුරජාණන් වහන්සේ බබ්බ සහ අබබ්බ කියන වචන දෙක පාවිච්චි කරලා තියෙනවා. භාව්‍ය පුද්ගලයා සහ අභාව්‍ය පුද්ගලයා කියලා. ඉතින් භාව්‍ය පුද්ගලයෙක් වෙන්නේ මේ කුසලතා වඩන කෙනා. ඔය මූලික කුසලතා තුන තියෙනවා නම් එයා නිවන් සාක්ෂාත් කිරීමට භව්‍ය යෝග්‍ය සුදුසුකම් ඇති මේ සපුරාගත හැකි පුද්ගලයා කියන එකයි භව්‍ය. pāli භාෂාවෙන් බබ්බ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් ඒ කුසලතා තුන නැතිනම් අභව්‍ය පුද්ගලයෙක් හැටියට සැලකනවා. pāli භාෂාවෙන් අබබ්බ කියන අයෝග්‍ය අසමර්ථ කියන අදහස. ඉතින් ඒ අනුව පුද්ගලයෙක් උපතින් නිවන් නිවන් සාක්ෂාත් කිරීමට අභව්‍ය පුද්ගලයෙක් හැටියට සැලකන්නේ නැහැ. එහෙම දේශනා අපිට හමු වෙන්නේ නැහැ. ඉතින් අපි සියලු දෙනාම ඒට භාව්‍ය පුද්ගලයේ යෝග්‍ය සුදුසුකම් ඇති ඒ කුසලතා ඇති ඇත්තෝ. දැනටමත් නිවන් මාගේ නිර්වාණ මාර්ගයේ ඉදිරියට යන ඇත්තෝ. නිසා තවත් මෙහි යමක් එලිපෙහෙලි කර ගැනීමක් තමයි අප මේ දහම් හමුවක් පැවැත්වීමෙන් කරන්න බලාපොරොත්තු වෙමි. හොඳයි අපි මාතෘකාවට යොමු වෙලා තවත් ටිකක් ඉදිරියට යමු. අපි සතිපට්ඨාන දේශනාව ඉදිරියෙන් තියාගෙන මේ සතිපට්ඨාන ක්‍රමය තමයි අපි පුරුදු පුහුණු වෙන්නේ ඊට අදාළ සාකච්ඡා මාලාවක් මේ කරගෙන යන්නේ. එතකොට අපි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන පියවරයන් පව කරලා තිබෙනවා. දැන් අපි මේ සංඥා භාවනා කොටසකට යොමු වෙලා සිදෙනවා. ඒ කොටස ඇත්තටම ප්‍රඥා භාවනා කියලා අපිට කියන්න පුළුවන්. මේ සංඥා කිව්වම ඒකෙන් අදහස් වන්නේ මූලික වශයෙන් අදහස් වන්නේ අප තුල තියෙන සත්‍යය තුල තියෙන සංජානන හැකියාව කියලා අපි ඒකට කියනවා. <clears throat> යමක් වටහා ගැනීමේ අවබෝධ කර ගැනීමේ හැකියාව ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් යමක් වටහා ගැනීමේ අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. නාම ධර්ම අතර එකක් ඒක. වේදනා, සංඥා, චේතනා, පස්සෝ, මනසිකාරෝ කියලා මූලික නාම ධර්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. ඒ අතරින් එකක් සංඥා. ඒක සියලුම සත්වයන්ට පොදුයි. හැමෝටම තියෙනවා. මේ සංඥාව සංජානන හැකියාව ක්‍රමයෙන් වර්ධනය කරන්න පුළුවන්. දෙපැත්තකට වර්ධනය කරන්න පුළුවන්. ලෞකික පැත්තටත් වර්ධනය කරන්න පුළුවන්. ලෞකික පැත්තට ගොඩාක් වර්ධනය කරලා තියෙනවා. මේ බොහෝ අපි කරන ලෞකික දේවල් කරන්නේ ඔය සංඥාව ලෞකික පැත්තට වර්ධනය කිරීමෙන්. මේ පැත්තට වර්ධනය කරන්න කරන්න මේ මේ ලෝකයට අයත් දේවල් අපි ලෞකික කියලා කියන්නේ. සමුලදී නම් අපි ඒවා මේ සාමාන්‍යයෙන් වැරදි දේවල් හැටියට සමහර වෙලාවට අර්ථකථනය කරන්න පෙළඹෙලා තියෙනවා. නමුත් ලෞකික දේ කියන්නේ වැරදි දෙයක් නෙමෙයි මේ ලෝකයට අයිති කියන එකයි. උපතේ සිට මරණය දක්වා මිනිස්සෙක්ගේ ජීවිතය හා බැඳී තිබෙන මේ දේවල් ලෞකික කියලා කියනවා. තවත් විදියකින් කිව්වොත් ජීවිත පැවැත්මට යම් ආකාරයක දායක වෙන දේවල් කියන්න පුළුවන්. පුද්ගලයාගේ ජීවිතය පැත්තෙන් සම්බන්ධ ජීවිතේ පැත්තෙන් බැලුවොත්. එතකොට මේ ඒ දේවල් පිළිබඳ බොහෝ හසුරු කුසලතා ඥාන අවබෝධයන් වර්ධනය කරන්න පුළුවන්. මේ මේ ඥානන හැකියාව ඒ පැත්තට යෙදුවම සංජානන හැකියාව බොහෝ දේවල් ඉතින් දැන කියා ගන්න නිෂ්පාදනය කරන්න නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඉතින් මිනිස්සයා ඒ පැත්තට එහෙම එහෙම වර්ධනය ලෞකික පැත්තට ඥානය වර්ධනය කරන්න කරන්න ලෞකිකත්වයට ඇලීමක් ලෞකිකත්වයේ සමග ගැටීමක් එයින් මුලා වීමක් තමයි ප්‍රකට කරන්නේ. ඒක නිසා බුදුදහම මේ ඥානන හැකියාව නැත්නම් සංඥා කියන මේ යමක් වටහා ගැනීම හැකියාව වෙනස් පැත්තකට වර්ධනය කරනවා. මොකද්ද මේ වෙනස් පැත්ත කියන්නේ මේ 아무තු දෙයක්ුත් නෙවෙයි ඇත්තටම. මේ මේවයි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමේ පැත්තට මේ ඥානය වර්ධනය කරනවා. එතකොට තියෙන විශේෂත්වය අර ලෞකිකත්වය පිළිබඳව තිබෙන ඇලීම ගැටීම මුලාව තණ්හා මාන දික්ටි වශයෙන් කරන මේ ගනුදෙනු අපි ඔබට කියන්නේ. ඒක නතර වෙනවා. ලෞකිකත්වයේ තුල ලෞකික දේවල් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පුද්ගලිය සම්බන්ධතා එක්ක තවදුරටත් යනවා. ඉතින් ඒක මරණය දක්වාම කාගේ ජීවිතෙත් කෙරෙන දෙයක්. සාතන් වහන්සේගේ ජීවිතෙත් ඒ ටික එහෙම එහෙමම වෙනවා. නමුත් වෙනසකට තියෙන්නේ මේ ලෞකික දේවල් වල යථා ස්වභාවය අවබෝධ කරගත්තම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරගත්තම ලෞකිකත්වයේ තුල ඉන්නවා ඒවයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතු. ඒකයි ඔය පద్මාකාර ජීවිතයක් කියන එකෙන් අදහස් කරේ. අපි පහුගිය සාකච්ඡාවේදී කතා කළෙත් ඒ ඒ ඊට සම්බන්ධ දෙයක්. සබ්බ ලෝකේ අනබිරති සංඥා කියලා මේ මේ මට්ටමේදී මේ සබ්බ ලෝකයේ අනිබිරිද සංඥා අද අපි කතා කරන සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා වගේ වයින්නේ. ඇත්තටම ගැඹුරෙන් තේරුම් කරන්න යන්නේ ස්වභාවය. මේකේ යථා ස්වභාවය තේරුම් ගත්තම මේකේ ගෑවෙන්නේ නැතුව ඉන්නවා. ඉන්න පුළුවන්. ඒ මත සිටියට ඒකට උපමාවට කියලා තියෙන්නේ බාරි පොක්කර පත්තේව කියලා. වාරි කියන්නේ ජලයට. පොක්කරපත්ත කිව්වේ නිලුම් කොළයට pāli භාෂාවේ. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන මේ නිලුම් කොළේ තියෙන විශේෂ ගුණයක්. ඒකේ ජලය ගෑවෙන්නේ නැති ගතියක් තියෙනවා. ජල බිඳුව එහි තිබුණට ජලය වෙනත් පෘෂ්ඨයක් මත සාමාන්‍යයෙන් තිබ්බොත් ඒ පෘෂ්ඨය ගෑවෙන ගතියක් තියෙනවා. නමුත් ජල බිඳුව ගෑවෙන්නේ නැති ගැතියක් තියෙනවා. ඉතින් අපි දැක්කේ මේ ගුණේ තියෙන්නේ නෙළුම් මලේද ජල බිඳුවේද කියලා අපිට හිතෙන්නේ නෙළුම් කොලේ මේ ගුණේ තියෙන්නේ කියලා. වෙනත් තැන්වල ගෑවෙන ජල බිඳුව නෙළුම් කොලේ තියෙනකොට ඒ නොගෑවි තියෙන්නේ. එහෙමනම් නෙළුම් කොලේ තමයි මේ ගුණේ තියෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ නිදර්ශනය බුදුදහමේ දක්වනවා. ඒ වගේම ඔය ජලයෙන් උඩට ආපු නිලුම් මල වගේ කියලා. මේ ওই නිදර්ශන දක්වනවා. ඒවට පාවිච්චි වෙලා තියෙන වචන අනිශ්චිත අනුපාදාන වගේ වචන ඉදිරියලා තියෙනවා. ඒ ස්වභාවයටපත් වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ කොහොමද අර අපේ මේ සංඥා නැත්නම් සංජානන හැකියාව ක්‍රමයෙන් පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා වර්ධනය කරනවා. මේ පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා කියන තත්වයන් තුල සිද්ධ වෙන්නේ මේ මෙහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒ අවබෝධ කරගත්තයින් පස්සේ තමයි අර නොගෑවෙන ගතිය නොසෙල් වෙන ගතිය තියෙන්නේ. ඉතින් මේ ඊයේ අපි අපේ භාවනා යෝගියෙක් සමග අපි අත්දැකීම් බෙදාගත්තා. එතෙන්දී ඉදිරිපත් කර යම් අදහසක් මම කැමතියි මෙතෙන්දී අපේ මේ කල්යාණ මිත්‍රයන්ටත් මේ නිදර්ශනය දක්වන්න. ඔබටත් සමහර විට මේ අත්දැකීම ඇති. දැන මේ වන විට ජීවිතේ. මොකද්ද? අපි මේ යථාව බෝධේ ඇති කරගන්න ඇති කරගන්න අපි පිරිසිදු නිසල ගැඹුරු ජලාශයක් වගේ තත්වයටපත් වෙනවා අපේ මනස මේ කියන්නේ ශරීරය නෙමෙයි එතකොට එක පැත්තකින් මේ ජලාශය මහ ගැඹුරු එකක් අනික නිකැලැල් එකක් කැලැල් කියන්නේ මඩවලටනේ මඩ අයින් වෙලා දැන් කෙලෙස් මඩ අවිද්‍යා මඩ අයින් වෙලා තියෙනවා. ඒ වගේම මෙය විනිවිද පේන ස්වરૂපයෙන් යුක්තයි. මෙය නිශ්චලයි. නිශ්චලයි කියන එකෙන් අදහස් වන්නේ මේ කැළඹීමක් නැහැ, කම්පණය වීමක් නැහැ කියන්නේ. එහෙත් මේ ජලාශය දැන් මතු පිටින් බැලුවත් මේ ජලාශය හොඳට පරාවර්තනයේ රූප පරාවර්තනය කරන ගතියකුත් තියෙන. දැන් ජලයක් අපි දන්නවා ජලයක් නිශ්චලව තියෙනකොට කණ්ණාඩියක් වගේ මතු පිට. මතු පිට තලය. හරියටම මේ පිළිබිඹු පිළිබිඹු කරන පරාවර්තනය කරන. ඇත්ත ඇතිශැටියෙන් පෙන්නන. පෙන්නන ගතියක් එන. නිසල ජලය ගැඹුරු නිශ්චල මඩ නැති මතු පිට සමව තියෙන ජලාශයක් වගේ වෙනවා අපේ මනස. හිතෙන් තියන්නේ අපි අවබෝධය තුල. ඉතින් නමුත් ඒ ඒ එහි මතු පිට පොඩි පොඩි රැලි ඇති වෙනවා. අන්න ඒක ගැන තමයි අපි කතා කරේ ඊයේ අතරම ඒ මම සහ තවත් යෝගී කෙනෙක් සමහර විට මේ ජලාශයේ මතු පිටින් සුළං රැල්ලක් හමාගෙන ගිය අර මතු පිට තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙනවා. පොඩ්ඩක් සෙලවිලා යන. හැබැයි බොහොම ඉක්මනින් ආපහු අර තිබුණු තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් කුඩා පත්‍රයක් සැහැල්ලු මේ මල් පෙත්තක් වරාමලක් වගේ සැහැල්ලු දෙයක් පුළුම් රොදක් වගේ දෙයක් වැටුණත් අර මතු පිට ස්වરૂපේ චලනයක් වෙනවාමයි. ඒත් මේ ගැඹුරු නිශ්චල පිරිසිදු බවට හානියක් වෙන්නේ මේකෙන් අපි කියන්නේ අර කලින් ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට, දිවට, කයට දැනුණු දේ මනසට වැටහුණු දේ තුලින් අර ජලාශයට වැටුණු නිකන් මහ විශාල ගල් පරුවත වගේ. ඒ ජලාශය කැළඹිලා යනවා. ඒවයි පතුලටම බහිනවා ඒවා. බහැලා අර මඩ කලල් ආපහු කලම්බන. එතකොට මඩ කලල් යට තිබුණා. පතුලේ. එවැනි කැළඹීමක් කරනවා මේ මේ ජලාශය කලින්. නමුත් දැන් මේ වැටෙන දේවල් මල් පෙති වගේ. සියුම් සුලං රැලි වගේ. ඒ කලින් දකින දේවල්මයි අපි දකින්නේ මේ. ආයි 아무තු දේවල් නෙමෙයි. කලින් දැකපු රූපම ඒ අහන ඇහෙන ශබ්දමයි ඒ විඳින ගඳ රස පහසමයි ඒ දේවල්ම තමයි වැටහෙන්නේ. නමුත් කලින් මේවා මහ විශාල ගල් පරුවත වගේ. මේ ශිත නැමැති ජලාශයේ කැළඹුවා. ඒ ඒ ඇතුළට කඩා වැදුනා. පතුලටම கிඳා බැස්සා. කිඳා බැහැලා පතුලේ තියෙන මඩකල් මඩ තට්ටුව කලඹල ජලාශය මඩ කෙරුවා. දැන් එහෙම නැහැ. දැන් වෙනස්. දැන් මේවා මේවා ඒවතරම් විශාල නැහැ. මේකෙන් යන්තම් මතු පිට රැල්ලක් කුඩා රැල්ලක් ඇති වෙනවා විතරයි. ඒක එක්තරා ස්වභාවයක්. එතනින් එහාට මේ ගැඹුරු නිශ්චල පිරිසිදු බවට හානියක් කරන්න බෑද? මම මේ නිදර්ශනයක් කීවේ මේ අත්දැකීම ඔබටත් ඇති. කලින් සමහර දේවල් වලට අපි කොච්චර කැළඹුණාද කොච්චර නොසන්සුන් වුණාද කොච්චර බය තැති ගත්තද කම්පා වුණාද කොච්චර කෙලෙස් ඇවිස්සුණාද මේවා දැකීමෙන් ඇහිීමෙන් විඳීමෙන් නමුත් දැන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ සංඥා භාවනාව කෙරීගෙන යනකොට ඒ කියන්නේ මේ සංජානන හැකියාව මේ පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා දක්වා වර්ධනය කරගෙන කරගෙන වර්ධනය වීගෙන යනකොට මේ නිශාල ගැඹුරු පිරිසිදු ජලාශයක් වගේ බවට පත් වෙනවා අපේ හිත. නම් මේ නිදර්ශනයක් කියන්නේ මේ නිදර්ශනය තුළින් තමාගේ හිත හිත මේ වගේ தත්ත්වය තත්ත්වයටපත් වෙලා නේද කියලා දැක ගන්න පුළුවන්. ඇත්තටම මේ තත්ත්වයටපත් වෙනවා. පත් වෙනවා. මේක වෙන්නේ මේ අවබෝධය තුල ශික්ෂණය තුල විශේෂයෙන් මේ ගැඹුරු අවබෝධය තුල. ඉතින් ඒකයි අපි මේ වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාව මේ දෙක සම්බන්ධ වුණු මේ දෙක පහු කර අවස්ථාවේ මේ සංඥා භාවනාව කොටසක් ඉදිරියට ගත්තේ. ඉතින් අපි තීරණය කරා මේ දස සංඥාවම සාකච්ඡාවට ගමු කියලා. ඉතින් අපි මේ වෙනකොට 8ක් සාකච්ඡා කරලා තියෙනවා. අද අපි 9 වෙනි එක අවධානය යොමු කරන්න කැමතියි. අපි මේ සංඥා ගන්න ගිරිමානන්ද දේශනාවෙන් සංගුත්තර නිකායේ දශක නිපාතය තුළ ගිරිමානන්ද දේශනාව ඒ පිරිත් පොතත් අපිට දැක ගන්න පුළුවන් පිරිත් පොත රචනා කරනකොට ලංකාවේදී තමයි පිරිත් පොත රචනා වෙන්නේ. ඒක රචනා කරනකොට පිරිත් පොතටත් ඇතුළත් කරලා තියෙන ඒක නිසා හුඟක් අයට මේක කටපාඩම් උරු පුරුදු. නමුත් මෙහි ඇතුළත් වෙලා තියෙන්නේ ගැඹුරු විදර්ශනා කමඨහන් 10ක් කියලා හුඟ දෙනෙක් දන්නේ නැහැ. ඒ විදිහට තේරුම් කරගන්නත් මේක හුඟක් අයට බැරි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවල මේ සංඥා දේශනා කරලා කිසියම් හේතුවක් නිසා මේ කියන සංසිද්ධියේදී ගිරිමානන්ද හාමුදුරුව අසනීප වුණු අවස්ථාවලදී ආනන්ද හාමුදුරුවන්ට මේ දස සංඥාවම දේශනා කරලා ඒවා කිරිමානන්ද හාමුදුරන්ට පැහැදිලි කරලා දෙන්න කියලා දේශනා කරනවා. ඉතින් එතන අපිට මේ 10ම හමු වෙනවා. අද අපේ අවධානය අනිච්චා සංඥාවට. එතකොට අපිට මෙතෙන්දි තේරුම් ගන්න ඕන වචන කීපයක් තියෙනවා. අනිච්චා කියන වචනේ විශේෂයෙන් තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. මේ සංඥාව සඳහන් කරලා තියෙන්නේ සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා කියලා. ඒක නිසා ඒක හුදෙක් අනිත්‍යා සංඥා වශයෙන් තනි වචනයකින් පැහැදිලි කිරීම සුදුසුමදි ඒ සබ්බ සංකාරේසු අනිත්‍යා සංඥා කියන විදිහටයි අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක සංඥා කියන්නේ නිතරම අර ගැඹුරු අවබෝධය කියන එකයි. සබ්බ සංකාරේසු අනිච්ඡා කියන මේ ස්වභාවයයි අපි තේරුම් ගත යුත්තේ. ඒක පැහැදිලි කරන්නේ කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති විදුච්ඡති අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා වශයෙන් මේක පැහැදිලි කරන්න කලින් පොඩි වචනවල වෙනසක් පිළිබඳව කියන්න ඕනේ මේ සූත්‍රයේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ නැත්නම් අපේ ලංකාවේ භාවිතා කරන බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ මේ නවවෙනි සංඥාවත් අනිත්‍ය සංඥා කියලා තමයි විවහාර වෙන්නේ යෙදিলা තියෙන්නේ. නමුත් ඒකේ ඒ ඒ දෝෂය චක්ක සංගායනාවේදී નિවැරදි කරලා තියෙනවා. එතන අනිත්‍ය සංඥා නෙවෙයි අනිච්ඡා සංඥා බව. අනිච්ච සංඥාව මේ දස සංඥාවේ මුලටම දේශනා කරලා තියෙනවා. කතමාචානන්ද අනිච්ච සංඥා වශයෙන්. මෙතන අනිච්චා. ඒතර අනිච්චා කියනකොට අකුරු යෙදෙන ආකාරය වෙනස්. අනිච්ච කියනකොට යෙදෙන්නේ අයන්න නියන්න දන්තජ දෙකම අල්ප ප්‍රාණ ඡයන දෙකම අනිච්චා යෙදෙනකොට දෙවෙනි ඡායන්න මහ ප්‍රාණ මොකද ඒක ඒක ඒ වචනේ සකස් වෙන්නේ ඉච්ඡා කියන වචනේ. ඉච්ඡා කියන්නේ අපේ හිතේ ඇති වෙන අපේක්ෂාව, බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව. ඒකටයි ඉච්ඡා කියලා කියන්නේ. ඒක නිසා ඒ ඒ වෙනස මෙතෙන්දී අපි තේරුම් කරගන්න අවශ්‍යයි. මොකද බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ කියලා බැලුවොත් අපිට මුණ ගැහෙන්නේ අර විදිහටයි. ඒ වගේ පොඩි වෙනස්කම් තියෙන. ඒවා සමහර වෙලාවට මේ කට පාඩම නිසා සමාන වචන ඒ විදිහට කියවුණා වෙන්න පුළුවන්. ඉතින් අනිච්චා කියන්නේ අපේක්ෂා රහිත බව කියන. ඉච්ඡා කියන්නේ අපේක්ෂාවට. නැත්නම් අපේක්ෂා සහිත බව. ඉච්ඡා. එතකොට විශේෂයෙන් දුකට හේතුවක් හැටියට බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේ යම් පිච්ඡං නලබති කියන කාරණේ. යම් පිච්ඡං යම් අපි ඉච්ඡං න ලබති. යම් ආකාර වූ අපේක්ෂාවක්, ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක් ඉෂ්ට නොවේද? ඉෂ්ට වන්නේ නැද්ද? තම්පි දුක්ඛං කියලා. ඉතින් ඒක ගොඩාක් විස්තර කරනවා මේ මහා සතිපට්ඨාන දේශනාවෙම අග ධම්මානුපස්සනාවට ආපුවම අපිට මේක හුඟක් විස්තර සහිතව දැකගත්ත හැකි. ඉතින් උදාහරණයක් හැටියට මෙහෙම දේශනා කරලා තියෙනවා. ජරා ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජಂತಿ කියලා. ජරාවටපත් වෙන සත්වයන්ගේ හිත්වල ඒවන් ඉච්ඡා උප්පජ්ජන්ති. මෙවැනි ඉච්ඡාවක්. ඉච්ඡාවක් කියන්නේ අපේක්ෂාවක්, ප්‍රාර්ථනාවක්, බලාපොරොත්තුවක් ඇති වෙනවා. මොකද්ද? අහෝවත මයන් න ජරා ධම්මා අස්සං. අනේ මේ ජරාවටපත් නොවි ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද එසේ නොවේවා ජරා කියන දේ අපි දන්නවා ක්‍රමයෙන් මේ රූපකාය දි รา පත් වීමටයි රූප ධර්ම රූප ස්කන්ධයම දි รา පත් වීමටයි ජරා කියන්නේ pāli භාෂාව. එතකොට මේ ජරපත් භාවයේ දි รา පත් වෙන ස්වභාවයට සත්‍යෝ කැමති නැහැ මේ රූප ධර්ම රූපකාය දි รา පත් වෙන එක. ඒක නිසා දි รา පත් නොවේ න ජරා ධම්මෝ අස්සාම කියලා. එහෙම කැමැත්තක්, රුචියක්, මනාපයක්, අපේක්ෂාවක් තියෙනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වුණාට එහෙම මේ නැචවතනෝ ජරං ආගච්ඡේයාසි අපි අපි අපි තරා මේ ජරා ධර්මයේ නොපැමිණේ නොපැමිණේන්නේ නම් හොඳයි නොපැමිණේවා කියලා ඉච්ඡාවක් තියෙනවා. නමුත් ඉදම්පි යම්පි ඉච්ඡං නලබති. තම්පි දුක්ඛං කිය. ඒකත් එහෙම ඉච්ඡාවක් තිබුණට ඉතින් නොවන දෙයක්. මේ ජරපත් වීම, දිරපත් වීම මේ දිරපත් නොවේවා කියන අපේක්ෂාව තිබුණට මොකද? ඒක වෙන්නේ නැහැ. එතකොට මේ ඉච්ඡා භංගය කියන ධර්මතාවය යම් පිච්ඡං න ලබති කියන්නේ අපේක්ෂා ඉෂ්ට නොවීම කියන එක ධර්මතාවයක් හේතුඵල ධර්මතාවයක් විවිධ හේතු නිසා සිද්ධ වෙන එක. නමුත් ඒක ධර්මතාවයක් හැටියට අවබෝධ කර නොගත්තොත් ඒ පුද්ගලයා දුකටපත් වෙනවා. එයින් කම්පා වෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ඉච්ඡා කියන එක මූලික වශයෙන් වැරද්දක් නෙවෙයි. හැබැයි බුදුදහමේ පාපිච්චා කියලා කොටසක් උගන්වනවා. ඒකත් අපි මෙතෙන්දී අවධානයට ගන්න ඕනේ. ඉච්ඡාව කියන එක මූලික වශයෙන් කුසල අකුසලයට ගන්නේ වැටෙන්නේ නැහැ. ඒක ස්වභාවික ධර්මතාවයක් ඒක. ඉච්ඡාව. කියන්නේ මනුස්ස හිතේ යම් යම් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති වෙනවා. මෙහෙම වෙනවා නම් හොඳයි. මෙහෙම නොවෙනවා නම් හොඳයි. මේක මේ විදිහට වුණොත් හොඳයි. මේ මට්ටමින් වුණොත් හොඳයි මේ ප්‍රමාණයෙන් වෙනවා නම් හොඳයි කොහොම ඉච්ඡා ඇති ඒක ස්වභාවික දෙයක් ස්වභාවික සංසිද්ධිය හේතුඵල ධර්මතාවයක් ඒක නමුත් ඔය අතරේ බුදුදහම උගන්වන පාපිච්ඡා කියලා කොටස පාපී අකුසල අපේක්ෂා ප්‍රාර්ථනා ඒව නුසුදුසුයි නමුත් මෙතන කතා කරන්නේ ඊට වැඩිය වෙනස් කාරණයක්. සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියන තැන අවධානය කරන් තියෙන්නේ මේ සංස්කාර පිළිබඳව සියලු සංස්කාර පිළිබඳව ඇති කරගන්නා වූ ඉච්ඡාව. ඒක සාමාන්‍ය අසුතවා පුතුජන මට්ටමේ தත්වයක්. සබ්බ සංකාරයේසු ඉච්ඡා. කුසලතාව වෙන්නේ සබ්බ සංකාරයේසු අනිච්චා. සියලුම සංස්කාර පිළිබඳව අපේක්ෂා රහිත වෙනවා. බලාපොරොත්තු රහිත වෙනවා. දැන් අපි කලින් සාකච්ඡාවේදීත් කතා කරා එක්තරා දෙයක් එතන කිව්ව මේ ප්‍රාර්ථනා නැත්තම් අපි ඒකට කිව්වේ චේතසෝ අදිෂ්ඨාන කියන වචනයක් අපි කතා කරා. මේ අදිෂ්ඨාන වලින් තොරව කොහොමද ජීවිතය මෙහෙවන්නේ කියලා. අපි ඒ සාකච්ඡාවේදී කිව්වා ඒක මේ ලෞකික පැත්තේ සාමාන්‍යයෙන් අසුතවා පුදුජන කෙනෙකුට නම් මේක තෝරගන්න බෑ. අදිෂ්ඨානයක් නැතුව ජීවිතේ මෙහෙවන්නේ. නමුත් චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසය කියන මේවා පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ ඒවා දුරු කරගෙන වාසය කරනවා. ඒ වගේම එකක් තමයි මෙතන මේ ඉච්ඡාව ඉච්ඡා නැතිව අනිච්ඡා න ඉච්ඡා කියන පද දෙක සංදි වුණාම තමයි අනිච්චා වෙන්නේ. වෙනුවට අන් ආදේශ වෙනවා. එතකොට අන් ඉච්ඡා අනිච්චා. එහෙමයි ওই පද සංදී පාලි භාෂාව. එතකොට ඉච්ඡාව ස්වභාවික දෙයක් නම් අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇතිවීම ස්වභාවික සංසිද්ධියක් නම් එතකොට මේ මොකද්ද සබ්බ සංකාරයේසු අනිච්චා කියන්නේ මේවා සියුම් කාරණා ඉතින් අපිට තේරුම් ගන්න වෙනවා බොහොම සියුම් පැති කඩයන් මේ අපි කතා කරන්නේ. එතකොට අපි මේ සබ්බ සංකාරයේසු කියන වචනයට අපි අවධානය යොමු කරමු. කලිනුත් මේ සංකාර පිළිබඳ සාකච්ඡාව අපි කතා කළා. විරාග සංඥාවේදී නිරෝධ සංඥාවේදී මේ දෙකේදී අපි සංකාර පිළිබඳව කතා කරන නිසා නැවත ගොඩක් මේ පිළිබඳව විස්තර කිරීම අවශ්‍ය නැහැ. අපි සංකාර කියන වචනයට මූලික වශයෙන් සිංහලෙන් කිව්ව සකස් වීම සහ සකස් කිරීම කියලා. නාම ධර්ම වේවා රූප ධර්ම වේවා මූලික වශයෙන් සංකාර ගණයට වැටෙන්නේ නාම ධර්ම. නාම ධර්ම වලිනුත් සිටිවිලි සකස් වීම සංකාර හැටියට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. රූප සංචේතනා, ශබ්ද සංචේතන. ඒකට චේතනාව තමයි මූලික වශයෙන් සංකාර කියන්නේ. ඊට පස්සේ චිත්ත සංකාරයේ වචී සංකාර වෙනවා, වචනේ සකස් වෙනවා, සිතවිල්ලට අනුව. සමහර විට කාය සංකාරය වෙන්නත් පුළුවන්. ඒ සිතවිල්ල පදනම් කරගෙන කායික ක්‍රියාවක් කෙරෙනවා. එතකොට කාය සංකාරය. එතකොට ඒක පුද්ගලයා තුල පුද්ගලානුබද්ධව කෙරෙන දෙයක්. පුද්ගලයා තුර අජ්ජත්තං කියලා අපිට කියන්න පුළුවන්. ඇතුළත කියලා කියන්න පුළුවන්. පුද්ගලයා තුල. පුද්ගලයාගේ සම්බන්ධතාවයේ ඇතුව මෙහෙවීම ඇතුව සිතා මතා බාහිරේ කරන දේවලුත් තියෙනවා. හිතල මතල කරන දේවල් කියලා අපි කියන්නේ. හිතල මතල සකස් කරන දේවල් තියෙනවා. දැන් අපි මේ භාවිත කරන පරිහරණය කරන ගෙවල් දොරවල් යාන වාහන ගොඩනැගිලි බෙහෙත් තේත් කෑම බීම වගේ දේවල් හුඟක් කරලා අපි හිතලා සකස් කරලා තියෙනවා සකස් කරලා තියෙනවා ඉතින් ඒවයි ඒවත් අපේ සිතිවිල්ල අනුව සකස් කළ දේවල් කියන්න පුළුවන් අපිට ඒව සංඛාර මේ සබ්බේ සබ්බේ සබ්බේ සංඛාරා කියන තැනට එනකොට ඒක ඒ ඒ ඔක්කොමත් කියන්නේ ඊට පස්සේ මේ අපේ පුද්ගල මැදිහත් වීමක් අපේ කිසිම මැදිහත් වීමක් නැතුව සකස් වන දේවල් ටික හේතුඵල ධර්මානුකූලව සකස් වෙන දේවල් ටික. දැන් මේ අපි ජීවත් වෙන මහ පොළොව මහ පොළොව අපි කවුරුවත් හදලා නෙමෙයි ඉරහඳ අපි හදලා නෙමෙයි අපි නිර්මාණය කෙරුවා නෙමෙයි. අවුව වැස්ස සුළඟ අපි හදනවා නෙමෙයි නිර්මාණය කරනවා නෙමෙයි. මේ මහ පොළොවේ තියෙන ශාක අප්‍රමාණ තියෙන කොච්චර තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒවා අපේ නිර්මාණ නෙමෙයි. අපි සමාජයට එක තැනකින් ඇටයක් ගෙනියලා තව තැනක පැල කරන්න පුළුවන්. නමුත් ගහ නිර්මාණය කරේ සෝබාධම අපි නෙවෙයි ඒක. හේතුඵල ධර්මානුකූලව නිර්මාණය වුණු දෙයක්. ඊළඟට සත්‍ය අප්‍රමාණ ඉන්නවා අපි ඇතුළු. මනුස් මනුසත්වය ඇතුළු තව අප්‍රමාණ සත්‍යය ඉන්නවා. ඒ ඒ ඔය සෝබාධම සකස් වූ දේවල් ඒවා. කවුරුවත් සකස් කරන්නේ හේතුඵල ධර්මානුකූල ඒකේ හේතුව යෙදුනද හේතු යෙදුනද හේතුපත්‍යයේදීමේ සකස් වූ දේවල්. ඉතින් ඒවා අප්‍රමාණයි. අච්චරයි මෙච්චරයි කියලා ගැනලා මැනලා දක්වන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා අනන්ත බව, අප්‍රමේය බව. පමණක් අපි දන්නවා. එතකොට මේ සකස් වූ දේවල්, සකස් කළ දේවල් මේ සියල්ල තමයි සබ්බේ සංඛාරා කියලා කියන්නේ. සියලු සංස්කාරයෝ කිව්වම ඔය ඔක්කොමයි තියෙන්නේ. මූලික වශයෙන් අපේ සිතුම් පැතුම් වචන ක්‍රියා. වචී සංකාර, චිත්ත සංකාර, කාය සංකාර. ඊළඟට ඔය තුන භාවිතයෙන් අපි හිතාමතා කරන දේවල් ඒවා සංස්කාර. ඒතකොට මේ ඔක්කොම අපේ පැත්තට ගන්න පුළුවන් පුද්ගලයාගේ පැත්ත. ඊළඟට තව කොටසක් තියෙනවා අපේ කිසිදු සම්බන්ධතාවයක් නැතුව අපේ කිසිදු අනුදැනුමක් නැතුව ආරාධනයක් නැතුව යම් යම් දේවල් සකස් වෙනවා. දැන් උදේට ඉර පායන්නේ අපේ කිසිදු අනුදැනුමක් ආරාධනාවක් නැතුව. අවසට ඉර බහින්නෙත් අපේ කිසිදු අනුදැනුමක් ආරාධනාවක් නැතුව. ඒවා හේතුඵල ධර්මානුකූලව සබාධමයේ සංසිද්ධි. ඒවටත් බුදුදහමේ සංස්කාර කියලා. කෙරෙන දේවල්. එතකොට ওই විදිහට මේ සංස්කාර ඔන්න ඔහොමයි. ඔතනින් අපි අවිද්‍යාපච්චය සංඛාරා කියන ටික අපි දැන් වෙන් කරලා අරගෙන තියෙනවා. ඒක නිරෝධ කරගෙන ඉන්නේ අපි දැන්. අවිද්‍යාව පත්‍ය කරගෙන කෙරෙන අකුසල චිත්ත සංකාර, අකුසල කාය සංකාර සහ අකුසල වචි සංකාර. ඒවා නිමා කරලා තියෙන්නේ දැන් අපි. ඒවා නිමා කරයින් පස්සේ ඉතිරි වෙන සංස්කාර සුද්ධ සංස්කාර කියලා අපි කියන්නේ. සුද්ධ සංස්කාර. එතකොට අපේ අභ්‍යන්තරය ගත්තත් දැන් අකුසල සිතුම් පැතුම් නැහැ අකුසල සහගත වචන භාවිතේ නැහැ අකුසල සහගත ක්‍රියාන් ඊළඟට අපි ඒ තුන නැත්තම් අපි කරන කියන දේවල් සකස් කරන දේවල් එහෙම නැත්නම් කියන වචන කරන ක්‍රියා නිර්මාණය කරන දේ තමන්ට අනුන්ට අයහපත පිණිස පවතින දෙයක් නොවේ එහෙනම් ඒක සුද්ධ සංස්කාරය. මම සරල උදාහරණයක් කියන්නම්. අපි හැමදාම කෑම උයනවනේ. මේ මමත් එහෙම. දිනපතා අපි ප්‍රශ්නමක් අයනමක් ඉන්නවා. ඉතින් අපි දානි හදා ගන්නවා. එතකොට මේ සකස් කිරීමක් නේ අපි කරන්නේ. අපි හැමෝම දවසේ අනිවාර්යෙන් කරන සකස් කිරීමක් ඒක. ආහාර පාන පිළියෙල කිරීම. සමහර ඉස්සර අපි ඕව අකුසල සිතිවිලි වලින් කෙරුවා වෙන්න පුළුවන්. මොන කරදරයක්ද මේක මොන වදයක්ද මේ ආදී වශයෙන් කියලා. නමුත් දැන් අපි අවබෝධ කරගෙන ඉන්න මේ ක්‍රියාව දිනපතා කළ යුතුයි අනිවාර්යෙන් කළ යුතුයි මේක හුදෙක් ජීවිත පැවැත්මට අවශ්‍ය ක්‍රියාකාරකමක් සංස්කාරයක් මේක ඒක නිසා දැන් මේක අවබෝධ කරගෙන කරනවා ඉතින්. ඉස්සර ඕක පිළිබඳව තිබිච්ච විවිධාකාර අකුසල චින්තන මෙහෙම මෙහෙම කන්න ඕන මේව නැත්තම් කන්න බෑ ඊව මොකක් කරන්නේද දැන් දන්නෝ මේ ශාරීරිය අතර මහ භූත වලින් සකස් වෙලා තියෙන්නේ ඉතින් ඕකේ පැවැත්මට නම් තව සතර මහා භූත ටිකක් මේක දිරව ගන්න පුළුවන් විදිහට සතර මහා භූත ටිකක් දෙන්න ඕනේ කියලා. ඒක ඕක ඔච්චරනේ ආහාර වැඩපිළිවෙල. මේ කටින් කන එක ගැන විතරක් නෙවෙයි මම මේ කියන්නේ ආහාර කියන්නේ කබලිකාර ආහාර කිව්වම කටින් කන එක විතරක් නෙවෙයිනේ. හුස්ම ගන්න එක, බේත් වේත් ගන්න එක, ව්‍යායාම කරන එක. ආහාර පාන වශයෙන් ගන්න දේවල් මේ ඔක්කොම කබලිකාර ආහාර. දැන් මේක හරේ පිරිසිදුවට මේ ආහාරය පිරිසිදුවට කියලා කියන්නේ කිසිම අකුසල සිතිවිල්ලක් අකුසල සහගත වචනයක් අකුසල සහගත ක්‍රියාවකින් තොරව මේ සංස්කාරය කෙරෙනවා. ඒකනේ. දැන් සුද්ධ සංස්කාරයක් කැම වෙන. ආහාර පිළියෙල කරන්නේ. දැන් මේක අපිට අපි තුලින් දකින්න පුළුවන්නේ. එහෙම නැත්නම් සුද්ධ ධම්ම කියලාත් ඔකට කියනවා. සුද්ධ ධම්මා පවත්තන්ති. අන්තිමට හරි පිරිසිදුවට මේ සංස්කාර ටික යනවා. ඒක දැන් අකුසල සංස්කාර නෑ අවිද්‍යාපච්චය සංඛාරා කොටස නිරෝධයි. නිරෝධෝනේ කොහොමද? අවිද්‍යාවත්තේ අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව නිමා වෙනකොට අවිද්‍යාව ඒ ඒ අකුසල සංස්කාර නිමායි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ සුද්ධ සංස්කාර ටික. පිරිසිදු ටික. ඒක ඉතින් දැන් සිතවිලි පිරිසිදුයි, වචන පිරිසිදුයි. අපි තවදුරටත් හිතනවා. හැබැයි අකුසල සාගත විදියට හිතන්නේ වචන කතා කරනවා. පරුස වචන කියලා හිස් වචන බොරු කියන්නේ නමුත් අපි කතා කරනවා. කය මෙහෙවල වැඩ කරනවා, අප්‍රමාණ වැඩ කරනවා. ඒව තව කෙනෙකුට කරදරයක් බාධාවක් වෙන විදිහට Tamanට පවක් අකුසලයක් වෙන විදිහට දැන් කරන්නේ. එතකොට මේ ත්‍රිවිධ සංස්කාර සුද්ධ සංස්කාර බවට පත් වෙනවා. සුද්ධ කියන එකෙන් මෙතන අදහස් කරන්නේ විසුද්ධ කියන එක. ඔය අපි සතිපට්ඨාන දේශනාවේ සත්තානං විසුද්ධියා කිව්වේ. නැත්තම් සප්ත විසුද්ධිවල කියන විසුද්ධිය ඒ පිරිසිදු බව. ඒ ඒකයි අපි බුදුදහමේ සුද්ධ කියන්නේ. හැබැයි වෙනත් ආගමවල බුද්ධ කියන වචනේ හෝලි කියන අර්ථයෙන් යෙදෙනවා. ඒක නෙමෙයි. ඒ කියන්නේ ඒක නිකන් අර මොකක්ද ඒකට කියන්නේ? දේවත්වයට සම්බන්ධ දෙවියන් වහන්සේට අයිති කියන ඔන්න ඔය වගේ අදහසකින් බුදුදහමේ සුද්ධ කියන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි. සුද්ධ ධම්මා සුද්ධ සංස්කාර කියන එකෙන් අදහස් කරන්නේ අවිද්‍යාව, තණ්හාව ආදී කෙලෙස් වලින් තොර කියන අර්ථය. නැත්නම් ආගමික වගේ අදහසක් නෙමෙයි. ඉතින් දැන් ඔය ඇත්තන්ට අපි මේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ අත්දැකීම ඇති කියලා මම හිතනවා. සංස්කාර සුද්ධ වෙලා ඇති, පිරිසිදු වෙලා ඇති. මම ওই තා සරල දෙයක් කතා කරේ අපි හැමදාම කරන වැඩක්. මේ ආහාර පාන සකස් කරන. මේක සංස්කාරයක්. සකස් කිරීමක් නේ හිතාමතා ගන්න දෙයක් නේ. හිතින් හිතලා වචනේ මෙහෙවලා, කය මෙහෙවලා, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු එකතු කරගෙන ඒක කරන වැඩක්. දිනපතාවත් කරන වැඩක්. නැවත නැවත කරන වැඩක්. අතනෑර කරන වැඩක්. ඉතින් දැන් මේක පිළිසිදුවට කෙරෙනවා. දැන් මේකට 아무තු නිකන් අපේක්ෂා බලාපොරොත්තු ලොකුවට ඇත්තේ නැහැ. මොන දැන් නොතන තමයි අර අනිච්චා කියන කාරණේ මතුවෙන්නේ. දැන් ඊශ්වර නම් කෑම කිව්වම ඉතින් නොඑක් අපේක්ෂා බලාපොරොත්තු. අරක තියෙන්න ඕන මේක තියෙන්න ඕන මේක නැතුව බෑ උණුවට තියෙන්න ඕන රසණයට තියෙන්න ඕන රසට තියෙන්න ඕන හැඩට තියෙන්න ඕන උදේට මේවා විතරයි දවල්ට මේවා රැයට මේවා උදේ කණ එක දවල්ට කන්න බෑ, දවල් කණ එක රැට කන්න බෑ, රෑ කණ එක උදේට කන්න බෑ. හරි පුදුමයි. අවුල් ජාලාවක්. දැන් දැන් හිමක් නෑ. උදේටත් කරන්නේ කණ එක, දවල්ටත් කරන්නේ කණ එක, රැටත් කරන්නේ කණ එක. අන්තිමට තුන් වේලටම කරන්නේ හතර මහා භූත ටිකක් අර ගෙවි ගිය සතර මහා භූත වලට සතර මහා භූත ටිකක් දාන එක විතරයි. ඉතින් ඕකට ඔය ගැඹුරු අවබෝධයට ආවෙන් පස්සේ මේ සංස්කාරය නැත්නම් මේ කෑම සම්පාදනය කිරීම කෑම කනවා කියන මේ සංස්කාරය සුද්ධ වෙනවා. ඒකේ අර කලින් තිබුණු නොයෙක් ඉච්ඡා කෑම මෙහෙම තිබ්බොත් හොඳයි මේ විදිහට තිබ්බොත් හොඳයි මෙහෙම නොවුනොත් හොඳයි එහෙම ඉච්ඡා තියෙනවා දැන් ඒවා අනිච්චා වෙලා ඉච්ඡා රහිතයි දැන් ඇයි? දැන් මේකේ සම්පූර්ණ යථා මේකේ ඇත්තම தত্ত্বය පැහැදිලි වෙනවා. අවබෝධ වෙලා. දැන් ඔය වගේ හරි සරලයි. සුද්ධ සංස්කාරයක් කියලා අපි යෝගට කියන්නේ. දැන් වෙනදා වගේම තමයි කෑම හදන්නේ ඉතින්. රසට හැදුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් රස ඉච්ඡාව නැහැ. රස ඉච්ඡාව නැහැ. රස අපේක්ෂාව නැහැ. රස අපේක්ෂාවේ තිබුණොත් ඉතින් රස ඒ රසය නැති වෙන ඉච්ඡා භංග වෙනවනේ. එතකොට දුක එනවනේ. ඒ හිතන්නේ. ඒ රසය තිබුණට පස්සේ යන්නේ රසවත් කෑම හැදුවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉච්ඡාව නැහැ. රසයට තියා ආහාරයටවත් ඉච්ඡාවක් නැහැ. ලැබුණොත් කනවයි. එහෙම ඒ විදිහට. ඉතින් ওই විදිහට බලන්න අනිච්චා රහිත වෙනවා. අපේ ජීවිතේ අනිච්චා තත්ත්වයටපත් වෙනවා. මේවා ටිකක් අමුතු දේවල්. මේවා ලෞකිකත්වයත් එක්ක නිකන් කිට්ටු කරලා තිබ්බොත් එහෙම මහා විකාර වගේ කියලා හිතේ. සාමාන්‍ය අයට. අසුතවා බුදු ජනමට්ටමේදී එහෙම හිතේ. ඊළඟට බලන්න මේ තව මම ප්‍රායෝගික උදාහරණ ටිකක් ගන්නම්. මේ මුලදී මුලදී ඊළඟට මේ අපේ ඇඳුම් ගම් ඇඳුම් කියන්නේ සංස්කාරයක්නේ සකස් කර සකස් කරගත්ත දෙයක්නේ බලන්නකෝ අපේ ඇඳුම් එක එක විදිහට අපි සකස් කරගෙන තියෙනවනේ අපි මේ පොරෝගෙන ඉන්න ඇඳුම සිවුර කියලා ඉන්නේ ඕකට කියනවා ඒක එක විදියක් ගිහියත් වඳින ඇඳුම් নানা විදිහේ ඒවා තියෙනවා নানা වර්ණවල ඒවා තියෙනවා ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ සංස්කාරවල හැටීම. විවිධයි, විවිධයි, විචිත්‍රයි, විසමයි. ඉතින් අපි ওই විදත්තේ විචිත්‍රත්වයේ විසමත්වයේ අත්හරින එක නෙමෙයි කියන්නේ. ඌවා ඉතින් අපිට ඒකත්වයකට ගේන්න බෑ. රූප ධර්මයේ වල තියෙන මේ නානත්වය ඒකත්වයකට ගේන්න බෑ. ඒකයි ස්වභාවය. නමුත් අපිට මේ පිළිබඳව ඉච්ඡාව ඒකත්ත බව හෝ නානත්ත බව නානත්ත කියන්නේ අපි අපි මනසෙන් හදාගන්න දෙයක්. මේක මේ විදිහටම වෙන්න ඕන. ඔක්කොම මෙහෙම වෙන්න ඕන. එහෙම නැහැ. ඒ ඇඳුම් විවිධයි. මිනිස්යන්ගේ අර ඉච්ඡාව පරිදි කැමැත්ත පරිදි විවිධ විදිහේ විවිධ ආකාරයේ ඇඳුම් ආයත්තම් සකස් කරගෙන තියෙනවන්න. ඇඳුම නැමැති සංස්කාරය. ඉතින් ඉස්සර නම් ඔය ඒවට තිබුණා එක එක විදිහේ අපේක්ෂා තිබුණා. දැන් මම වුණත් ඉස්සර එක පාටක් තෝරාගෙන තිබුණා සිවුරට. මේ පාට තමයි මම කැමති ඒක තමයි මම අඳින්නේ කියලා. එතකොට බලන්න එතනම ඉච්ඡාවක්නේ. ඉතින් අර එසේ නොවන පාටක් සහිත සිවුරක් අඳින්න දැන් මේ සිවුරෙත් තියෙනවනේ පාට දෙක තුනක් අපි පාවිච්චි කරන්නේ. අර මම අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන පාට ඒ වර්ණය නැති සිවුරක් අඳින්න උන. මොකද එහෙම වෙන්න පුළුවන් හේතුඵල ධර්මානුකූලව. ඒක නෑ. නැත්නම් ඒක ඒක හොදලා වැරට දැම්මා. නැත්නම් ඒක දිරාපත් වුණා වෙන පාට සිවුරක් ලැබුණා. එතකොට අන්න ඉච්ඡාව තිබුණොත් ඉච්ඡා භංග වුණොත් ඉච්ඡා භංග වෙනවා. ඒක ධර්මතාවය. ඉච්ඡා භංගයේදී දුක එන්නේ ඉච්ඡාවක් තිබුණා. දැන් මෙතෙන්දී අනිච්චා මොනවා ගැනද මේ සංස්කාර ගැන? ඇඳුම නැමැති සංස්කාර ගැන සංස්කාරය පිළිබඳ ඉච්ඡා නැහැ. මෙහෙම ඇඳුමක්මයි මට ඕන මං අඳින්නේ මේකමයි වෙන එකක් මං අඳින්නේ නෑ මේ පාටමයි ඕන මේ ඩිසයින් එකමයි ඕන මේ ෆැෂන් එකමයි ඕන මේ වර්ණයම ඕන එහෙම එකක් නෑ එහෙම එකක් නෑ බුදුදහමේ දර්ශනේ නම් අරියවංශ දේශනාව ඇත්තන්ට මතක ඇති සමහර වෙලාවට මහා විශිෂ්ට දේශනාවක් හරිවංශ දේශනාව කියලා කියන්නේ මේ ඔය මුගතර නිකායේ පංචක නිපාතේ වගේ අපිට මොන ගැහෙන මහ වටින සූත්‍රය අංගුතර නිකායේ චතුර්ථ නිපාතේ ඉතින් ඇඳුම ගැන මොකද්ද කියන්නේ? මේ ඊතරීතර චීවර ඊතරීතරේන චීවරේන සන්තුට්ඨෝ හෝති. ලැබෙන ඇඳුමකින් සතුටු වෙලා ඉන්න එක තමයි මේ ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය. දැන් අපි ඇඳුම් නිකන් නිශ්චය කරගෙන තියෙන. දැන් උදාහරණයක් හැටියට මේ භික්ෂුවක් අපි මේ අපි පැවිදිච්ච ඇත්තෝ වෙන කලිසමක් කමිසයක් එහෙම ඇඳන් හිටියොත් ඒක මහා විශාල පාප කර්මයක් වැරද්දක් වගේ තමයි සැලකන්නේ. නමුත් අරිවංශ දේශනාවේ තියෙන්නේ ඊතර ඊතර චීවරේන සන්තුට්ඨෝ හොති කිය. ආර්ය ශාවකෙකුණා ලැබෙන ඇඳුමක් අඳින්න ඕන කියලා. ඒ දර්ශනය නම් තියෙන්නේ එහෙම. හැබැයි ඇඳුම මාරු කරුත් වෙන. වෙන ඇඳුමක් අඳන් හිටියොත් මහා විශාල වැරද්දක් කරා වගේ හිතේ. එතකොට අපි කොච්චර දුරට ඇඳුම කියන සංස්කාරය පිළිබඳ නිත්‍ය සංඥාවක් හදාගෙන ඒ කියන්නේ ඉච්ඡා තියාගෙන අපේක්ෂා බලාපොරොත්තු තියාගෙන කටයුතු කරනවා. ආහාරේ කොහොමද කියලා තියෙන අරිවංශ දේශනා. ඊතරීතර ඊතරීතරේන පිණ්ඩපාතේන සන්තුට්ඨෝ හොත. ලැබෙන ආහාරයක් අපේක්ෂා තියාගන්න බෑ මට අහවල් ආහාරය ලැබෙනවා මට අහවල් ඇඳුම තියෙනවා එහෙම බෑ එතනින් එහාටත් ගිහිල්ලා කියන සේනාසන ඉතරේතරේන සේනාසනේන සන්තුට්ඨෝ හෝති විතරක් නෙවෙයි ඊතරීතර සේනාසන සම්තුත්‍යාච වන්නවාදී නැච සේනාසන හේතු අනේසනං අපපති රූපං ආපජ්ජති අලද්දාච සේනාසනන්න පරිතස්සති ලද්දාච අගතිතෝ අමුච්චිතෝ අනජ්ජෝපන්නෝ ආදීනව දස්සාය නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති තායච නේවා දුක්ඛංසේතින පරං වම්බේති තත්ත දක්ඛෝ හෝති අනලසෝ සම්පජානෝ පටිච්චතෝ අයං උච්චති බික්කවේ පෝරාණේ අග්ගඤ්ඤේ ආර්ය වංශේ තිතෝ කිය. එතකොට ආර්ය වංශේ නම් ආර්යයන්ගේ වංශේ නම් ප්‍රතිපදාව නම් මේ එකක් ගැන බලාපොරොත්තු තියාගෙන ඒකම ඉල්ල ඉල්ල ඒකම ප්‍රාර්ථනා කර කර ඒකම අපේක්ෂා කර කර යන එක නෙවෙයි. ඉතරි ඉතරේ ලැබෙන ලැබෙන එකකින් සතුටු වෙලා ඉන්න පුළුවන්කම. ඇයි ඒ සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ අර ඉච්ඡාව නැහැ. මට අහවල් ආහාරයම ඕන, අහවල් නැඳුමම ඕන ආදී වශයෙන් කියලා. එතකොට මේ ගැඹුරු අනිත්‍යා සංඥාවේදී අපිට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අන්න ඒ කාරණේ. අපේක්ෂා රහිතයි. බලාපොරොත්තු රහිතයි. බලාපොරොත්තු තියාගන්නේ කිසිම දෙයක්. එතකොට මේ බලාපොරොත්තු නැතුව වැඩ කරන්න කොහොමද කියලා සමහරවිට හිතෙනවා. ඒක තමයි ආර්ය මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවේ තියෙන වෙනස. අපේක්ෂා රහිතව බලාපොරොත්තු රහිතව වැඩ කරනවා. අපිට කෑම ටිකක් ඕන. ඒ වුණාට අහවල් කෑම මේ කෑම මේ විදිහෙම එකක් ඕන අර විදිහෙම එකක් ඕන මේ මට්ටමට තියෙන්න ඕන කියන අපේක්ෂා ටික අත්හැරලා කෑම ගන්න ඕන. ඒක මහා කුසලයක්. එහෙම කෑම ගන්න පුළුවන් කෙනාටයි රහතන් වහන්සේ කියන්නේ. ලැබෙන ඇඳුමක් අඳිනවා. ඕන එකක් අඳින. ලැබෙන ඇඳුමක්නේ. ඇඳුමෙන් කරන්නේ ෆැෂන් එකක් පෙන්වන එක නෙමෙයි ලෝකෙට මොකක් හරි පෙන්වන්න යනව නෙමෙයි. ඇඳුමේ අර්ථය මොකක්ද? පටිසංකායෝනිසෝ චීවරං. චීවර කියන්නේ ඇඳුමට. pāli භාෂාවේ. පටිසේවාමි ඒකපත් අපි මම ඇඳුමක් අඳින්නේ ජාව දේව සීතස්ස පටිඝාතය උන්නාස පටිඝාතය එතකොට සීතල හා උස්නේ වළකනවා නම් ඒ ඕනම ඇඳුමක් යෝග්‍යයි දංශ මකස වාතා තප සිරින් සබ සම්පස්සාන පටිඝාතය මෙසිමදුරු ඕදුරු වලින් වළක්ව ගන්න පුළුවන් නම් මේ ඕලාරික කය ඒකට ගැළපෙන ඇඳුම හිරිකෝපීන පටිච්චාදනත්තම් ලෝක සම්මතයේ හැටියට අර විලි වහනවායි කියලා දෙයක් කරනවා. ශරීරයේ සතුන් ඒක නොකරුවට සාමාන්‍යයෙන් මිනිස්සු ඒක එහෙම දෙයක් කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක මේ සංස්කෘතික කාරණයක්. හිරිකෝපීන පටිච්චාදන විලි වහනවායි කියන එක. ඉතින් ඒකට ගැළපෙනවා නම් එච්චරයි. ඉගෙන කිසිම ආකාරයෙන් ඇඳුම පිළිබඳ ආකෘතියක් නැහැ. දැන් අපි ලොකු වැරද්දක් මේ ඇති කරගෙන තියෙන විශේෂයෙන් මේ පැවිදි ඇත්ත වඳින සිවුර සම්බන්ධයෙන්. ඒක නොවෙනස් වෙන ආකෘතියක් සහිත ඇඳුමක් කියලා චීවරය කියලා කියනවා. නමුත් බුදුහාමුදුරන්ගේ චීවරය කියන්නේ වෙනස් වෙන එකක්. ඊතරීතර චීවර ලැබෙන ඇඳුමක්. බුදුහාඳුරන්ගේ ආහාරය කියන්නේ ලැබෙන ආහාරයක්. බුදුහාඳුරු කියන සේනාසනේ ලැබෙන සේනාසනයක්. බුදුහාඳුරු කියන පරිස්කාරේ ලැබෙන පරිස්කාරයක්. ඒවට නිශ්චිත නැහැ. මෙහෙම වෙන්න ඕන, මේක තියෙන්න ඕන, අරක තියෙන්න ඕන, මේ මට්ටමින් මේ ලෙවල් එකෙන් මේ ක්වොලිටියෙන් තියෙන්න ඕන. එහෙම එකක් නැහැ මේ ආර්ය ප්‍රතිපදාවේ. ඒක තමයි මේ ප්‍රතිපදාව ආර්ය වංශයේ පවැත්වීම අමාරු වෙන. අරිය වංශය පවත්වනවා කියන්නේ ඔන්න ඕක. අපේක්ෂා රහිතව බලාපොරොත්තු රහිතව යනවා කියන්නේ. මේක ඒ තරම්ම ලේසි නෑ පහසු නෑ. අනිච්චා සංඥා. ඉච්ඡා නෑ, අපේක්ෂා නෑ, බලාපොරොත්තු නෑ. දැන් ඔය අපි මූලික දේවල් ගැන කතා කරුවේ ඔය ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ඒත් වගේ දේවල් ගැන. අපි ටිකක් ඊට වැඩිය සංකීර්ණ දේවල් වලට යමු. ඊට වැඩිය ටිකක් ඉච්ඡා තියෙන ඒවා තිය. අපේක්ෂා බලාපොරොත්තු තිය. අපි බලමු මේ අපිත් එක්ක ජීවත් වෙන අනිත් අය පුද්ගල පුද්ගලයෝ සම්බන්ධයෙන්. ඒවටත් අපි ඉච්ඡා හදාගෙන තියෙනෝනේ. අපේ අම්මා මෙහෙම වෙන්නවා. මේ රටේ තොටේ අනිත් අම්මලා නම් මෙහෙමයි. ඒක නිසා අපේ අම්මත් මෙහෙම වෙන්නවා. අපේ අප්පච්චි මෙහෙම වෙන්නවා. රටේ තොටේ අනිත් අප්පා කියලා මෙහෙමයි. තාත්තලා මෙහෙමයි. ඉච්ඡා තියෙනවනේ. කොහොමද තියෙන්නේ? මගේ ස්වාමි පුරුෂයා මෙහෙම වෙන්න ඕන. අනිත් ස්වාමි පුරුෂයෝ මෙහෙමනේ. මගේ භාර්යාව මෙහෙම වෙන්න ඕන. ලෝකේ රටේ අනිත් භාර්යාව මෙහෙමයි. ඒක නිසා මගේ එක්කෙනත් මෙහෙම වෙන්න ඕන. මගේ දරුවෝ මෙහෙම වෙන්න ඕන. මගේ යාළු මිත්‍රයෝ මෙහෙම වෙන්න ඕන. මෙහෙම නොවෙන්න ඕන. මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න බෑ. දෙකම ඉච්ඡානේ. මෙහෙම වෙන්න ඕන කියන ගති ඉච්ඡාවක් මෙහෙම වෙන්න බෑ කියන ගති ඉච්ඡාවක් අපේක්ෂාව බලාපොරොත්තු ප්‍රාර්ථනා පුද්ගලයෝ සම්බන්ධයෙන් කොහොම ඉච්ඡා නැද්ද කියලා බලන්න අපිට කියන දැන් ඔය ඉච්ඡා නිසා ඔය ඉච්ඡා බංග වෙනවද කොච්චර අපේ අම්මලා මෙහෙම වෙන්න ඕන රටේ අම්මලාත් මෙහෙමයි අනිත් තාත්තලා මෙහෙම අපේ තාත්තත් මෙහෙම වෙන්න ඕන නැත්තම් අනිත් භාර්යාව මෙහෙමයි. එහෙනම් මොකද අපේ භාර්යාවට එහෙම වෙන්න බැරි. අනිත් ස්වාමි පුරුෂය මෙහෙමයි. අපේ ස්වාමි පුරුෂයාට මෙහෙම වෙන්න බැරි. නැද්ද ඔය? ඔය ඉච්ඡා අපි හදාගෙන. ඉතින් හදාගත්තා මොකද වෙන්නේ? ඔය ඉච්ඡා භංග වෙනවා. ඉතින් එතන ඉඳලා දුක පටන් ගන්න. එතන රණ්ඩුව යනවා. එතන ඉඳලා හෝලහලේ යනවා. එතන නුරුස්නාගම යනවා. ඉතින් තරහ යනවා. ඉතින් අවනාප වෙනවා. කාගෙද ප්‍රශ්නේ. අපි කියන්නේ මේ අහවලාගේ වැරද්ද. අම්මා මෙහෙම වුණේ නැහැ. අප්පච්චි මෙහෙම වුණේ නැහැ. මගේ සාංකුරුසයා මෙහෙම වුණේ නැහැ. භාර්යාව මෙහෙම වුණේ නැහැ. අපේ දරුවෝ මෙහෙම වුණේ නැහැ. මෙහෙම වුණා. මෙහෙම නොවේවා කියලා මං හිතන් හිටියේ වුණා. යාළුවා මිත්‍රයා මෙහෙම වුණේ නැහැ. අපේ සේවා ස්ථානයේ සේවා ප්‍රදානිය මෙහෙම වුණේ නැහැ. නැත්තම් මායයට වැඩ කරන සේවකයා මෙහෙම වුණේ නැහැ. මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්නේ නැහැ. හැමතැනම මොකක්ද යන්නේ? ඉච්ඡා තියාගෙන තියාගෙන කවුද මේ ඉච්ඡා හදාගන්නේ? තමයි. ඉතින් හදාගන්නව බංග වෙන. සම්පිච්ඡං ලබති සම්පේ දුක්ඛං කියලා ඔය දුක්ඛ සත්‍ය පැහැදිලි කරන්න බුදු දන්වාසේ ඒකනේ. ඒ නිසයි කියන්නේ ඉච්ඡා නැතුව ඉන්න කියලා අනිච්චා වෙන්න කියලා. බලන්න ওই වගේ සංකීර්ණ පැත්තක් අපේ ජීවිතේ තියෙනවා නේද? කොච්චර ඉච්ඡා යනවද? කාලගුණ දේශගුණ ගැන වුණත් මෙහෙම මෙහෙම වේවා මෙහෙම නොවේවා මට අද ගමනක් යන්න තියෙන නොඇස්සොත් හොඳයි. පටන් ගන්න මේ ඉච්ඡාව. ඉතින් වහිනවා. මොකද ඒ? ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඒකයි බුදු පියාණන් වහන්සේනේ ආර්ය ජීවිතේ අනිච්චක්. කිසිම සංස්කාරයක් පිළිබඳ. දැන් අපි ඔය කතා කරේ සිව්පසේ සංස්කාරය ඊට පස්සේ අපි කතා කරන්නේ පුද්ගලයෝ. මේවා සංස්කාර. පුද්ගලයන්ගේ ගති ගුණ සංස්කාර. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කොහොම හිතාගත්තම ඉතින් වේවා කියනකොට වේවා කියන එක නොවනකොටත් නොවේවා කියනකොට වෙන වෙනකොට දේවා කියන කියලා හිතාගත්ත දේ වෙන නොවනකොට නොවේවා කියලා හිතාගත්ත දේ වෙනකොටත් අර එකම දේ වෙන්නේ මොකද්ද? යම් පිච්ඡං නලබති. ඉච්ඡා බංගය. මොකක්ද එන්නේ? ක්ලේශය දුක. එහෙමයි. පාපේ අකුසලේ ওই පැත්තට යන්නේ නැද්ද කියලා බලන්න. හැබැයි මේක භාවනා කමටහනක්. අපි මේ කතා කරන්නේ මහා න්‍යායික කාරණයක් කතා කරනවා නේ. භාවනා කමටහන. අපේ ජීවිතේට මේක දාලා බලන්න. ඉච්ඡා අද අපේ කමටහනේ කිච්චයි. නැද්ද? මූලික වශයෙන් යම් යම් අපේක්ෂා බලාපොරොත්තු තියෙන්න පුළුවන්. හැබැයි ඒව ගැන ස්ථිරසාර අපේක්ෂාවක් තියාගන්න නැති ස්වභාවය තමයි මේ. අද නොඇස්සොත් හොඳයි මම ගමනක් යන්න ඉන්නේ. නමුත් වහින්න පුළුවන්. එහෙමනේ. මගේ ස්වාමි පුරුෂයා මෙහෙම වෙනවා නම් හොඳයි. නමුත් මම දන්නවා එහෙම වෙන්නේ නැහැ සමහර විට. මගේ භාර්යාව මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම නොවෙනවා නම් හොඳයි. නමුත් දැන් මම දන්නවා ඒක මේ ඉච්ඡාව එහෙමම වෙන්නේ ඒක වෙනස් වෙනවා කියලා. ඔන්න ඔතන ඉන්න එක තමයි ඒවා අනිච්චා කියලා කියන්නේ. ඒ නිසා මේ ඉච්ඡා අනිච්ඡා සංඥාවෙද කියන්නේ කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැහැයිම කියන එක නෙමෙයි. එහෙම වෙන්න බෑ ජීවිතේ. හැබැයි බලාපොරොත්තු අපේක්ෂා මේ දේ සංස්කාර පිළිබඳ නිත්‍ය සංඥාවක් තියාගන්න ආත්ම සංඥාවක් සුඛ සංඥාවක් අන්න ඒක තමයි මේ වැරදි සංඥාව තියෙන්නේ අන්නේ අකුසල සංඥාව නැත්නම් ඒකට අපි කියන ඉච්ඡාව කියලා මේ නිත්‍ය වශයෙන් බලාපොරොත්තුවක් ලබා ගැනීම ආත්ම වශයෙන් තියාගන්න බලාපොරොත්තු මම ඕක කරනවාමයි මට ඕන හැටියට මම ඕක තියාගන්න තියාගන්න ඕනේ මම කැමති මෙහෙමයි මේ විදිහට පවතින්න ඕනේ එතකොට අර ඉච්ඡාවේ තියෙන ආත්ම ලක්ෂණය ඉච්ඡාවේ තියෙන නිත්‍ය ලක්ෂණය මෙන්න මේ නිත්‍ය ලක්ෂණය ආත්ම ලක්ෂණය අවිපරිණාමී ලක්ෂණය ඒක අයින් කරන්න එහෙම අපේක්ෂා තියාගන්නේ නැහැ. එතකොට අපි හරි සැහැල්ලු වෙන්නේ. මේ මේ මේ මේ දේවල් මේ මේ කෑම තියෙනවා නම් හොඳයි. නමුත් ඉතින් මට ඒවා තිය තිබුණත් ප්‍රශ්නයක් නැහැ. තිබුණොත් මං කනවා නැතත් මම කනවා. මේ මේ විදිහේ ඇඳුමක් තිබුණොත් හොඳයි. ඒත් නම එහෙම ඇඳුමක් නොතිබුණයි කියලා මට දැන් ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ලැබෙන ඇඳුමක් අඳින්න පුළුවන් දැන්. මේ මේ විදිහේ නවාතැනක් තිබ්බොත් හොඳයි හදාගන්න පුළුවන් නම් හොඳයි නමුත් බැරි වුණොත් මම විතර විතර සේනාසනෙන්න සන්තුෂ්ටව මට පුළුවන් ඔය තියෙන නවාතැනක ජීවත් වෙන්න සතුටින් මේ මේ පිරිකර පරිස්කාර කියන්නේ අපේ ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවාවලට පරිස්කාර කියලා කියන්නේ. පාලි භාෂාවේ. එතන මේ මේ භාණ්ඩ හා සේවා තිබුණොත් හොඳයි. නමුත් මම තියෙන භාණ්ඩ හා සේවා වලින් ජීවත් වෙන්න මට පුළුවන්. ඒවා ගැන නිත්‍ය නිත්‍ය බලාපොරොත්තු, ආත්මීය බලාපොරොත්තු. නැතිකමයි මේ අනිච්චා කියලා කියන්නේ. කිසිම කිසිදු ඉච්ඡාවක් නැහැ කියන එක නේද? මේක තමයි අපිට තේරුම් ගන්න බැරි. අයන්න දාපු ගමන් ඕක නැනේ න ඉච්ඡානේ න කියපු ගමන් ඉතින් සම්පූර්ණ නිෂේධාර්ථය ගන්න. මොකක් ගන්නෑ කියන තැන තමයි යන්නේ. මොකක් ගන්නෑ කියන එක බුදුදහම උගන්වන්නේ නැහැ. නිතරම නාම රූප ධර්ම තියෙනවා. ඒවා පවතින. මොකද අපි මේ Nirodhaය නැති තැන කියලා කියන්නේ නිතරම අවිද්‍යාව නැති තැන, තණ්හාව නැති තැන, අකුසලයේ නැති තැන, පාපයේ නැති තැන, මොකක්ද නැති තැන නෙවෙයි. නිරෝධකය. බලන් බුදුරජාන් වහන්සේ නිරෝධය පැහැදිලි කරන තැන මොකක්වත් නැති තැනක් කියලා කියන්නේ කොහේ හරි නැත්තම් කියන්න එපා. සබ්බං නත්ථීති නිරෝධං කියලා වගේ ප්‍රකාශයක් තියෙන්නේ නැහැ. මොකක්වත් නැති දැන නිරෝධය කියන්නේ. නෑනේ. නිරෝධ සත්‍ය පැහැදිලි කරන්නේ කොහොමද? තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. මේ අවිද්‍යාව තණ්හාව නැති දැන නිරෝධ කියලා කියන්නේ මොකක්වත් නැති දැනනේ. ඒ වගේ මේ අනිච්චා කියන්නේ ඉච්ඡාවක් නැහැ කියලා කියන්නේ අපි ස්ථිර බලාපොරොත්තු තියාගන්නේ බලාපොරොත්තු තියෙනවා අපිට. අපේක්ෂා තියෙනවා, ප්‍රාර්ථනා තියෙනවා. මෙහෙම වෙන්න ඕන මේ දේ. මෙයා හොඳ කෙනෙක් වෙනවා නම් හොඳයි. මෙයාගේ මේ නරක ගතිගුණේ අයින් වෙනවා නම් හොඳයි. නේ? ඊයේ මාත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කර මාත්මේක ඉතින් ඒ මාත්‍යා මේ කියපු දේ මම කිව්වේ නෑ ඇත්තටම ඒ යෝගියෙක් නිසා දැන් හුඟක් දේවල් අවබෝධ කරගෙන ඉතින් එයා මා එක සාකච්ඡා කරන ගමන් කිව්වේ ඉතින් මට ඉස්සර සායන්නාත මොඩල් ගැන ලොකු බලාපොරොත්තුවක් ඒ අනුව මම ඉගෙන ගත්තා උපාදි ගත්තා පශ්චාත් උපාදි ගත්තා පිටරටවල ගිහිල්ලා මම හම්බ කරා ඉතින් දැනටත් මම කෝටිපතියි මේ කියන්නේ වර්තමාන මොහොතේ ඊයේ මම කතා කරන වෙලාව වෙනකොට මේ හැබැයි මට දැන් මේවා ගැන අපේක්ෂා බලාපොරොත්තු නැහැ. මේවා ස්ථිරසාරයි, මේවායින් ලොකු දෙයක් තියෙනවයි කියලා. එහෙම නැහැ. ඊළඟට කීවා මේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා දැන් සියුම් විදිහට මේ මාත් එක්ක ජීවත් වෙන අනිත් අය ඉන්නවනේ. එයාගේ භාර්යාව දරුවා ඉන්නවා අම්මා ඉන්නවා ඉතින් ඒ එයා දැන් ඇවිල්ලා තියෙන මේ ගැඹුරු අවබෝධ මට්ටමට එයා විඳින සංසුන් මානසිකත්වේ සැහැල්ලු බවට මේ අනිත් තුන් දෙනාත් එනවනම් හොඳයි නේ කියලා. කවුද එයාගේ සමීපම ඥාති තුන් දෙනා? අම්මයි, පුතයි, භාර්යාවයි. ඉතින් එහෙම හැඟීමක් නම් මගේ තියෙනවා කියලා. ඒ කමන්නේ තිබුණාට එහෙම ඉච්ඡාවක් තිබ්බට කමන්නේ. හැබැයි ඒ පිළිබඳව ස්ථිර බලාපොරොත්තුවක් නම් තියාගන්න එපා. කොහොම හරි මම මේ තුන් දෙනාව මං ඉන්න තත්ත්වයටපත් කරනවා. නැත්තම් ගන්නවා. හරි නැත්තම් එහෙම වේවා. මම ඉන්න තත්ත්වයට මේපත් වේවා මේ තුන් දෙනා. එහෙම නැත්තම් මම ඒ ගන්නවා. මේ තුන් දෙනා. ඒ හැම එකක් තියාගන්න එපා. ඒ ඒක වැඩක් නැහැ. ඒ ඒ ඉච්ඡාව බංග වෙනවා. ඉච්ඡාවක් තියාගෙන හිටියොත් නිත්‍ය තවත් විදිහකින් කිව්වොත් මේ නිත්‍ය සංඥාවක් ඇති කරගන්න ගැඹුරින් කියන්නේ. ඒ එහෙම එකක් අවශ්‍ය නැහැ. කරුණාවෙන් උත්සාහ කරලා බලන්න ඉතින් අනිත් එක්කෙනාගේ වෙනසක් වෙනව නම් හොඳයිනේ. ඒ කියන්නේ මේ ධර්මයේ පැත්තට ගුණාත්මක පැත්තට වෙනසක් වෙනව නම් හොඳයි. අපි කවුරුත් කැමතිනේ ඒකට. අපි සමග ජීවත් වෙන අනිත් අය ධර්ම මාර්ගයට එනවා නම් ඉතින් අපි කැමති. එහෙම ඉච්ඡාවක් අපේ තියෙනවා. හැබැයි ඒක ගැන නිත්‍ය එසේම විය යුතුයි. ඒක අනිවාර්යෙන් විය යුතුයි කියන තැන නෑ. මොකද ඒක නොවෙන්නත් පුළුවන් නේ. මේ තැනත්තා අපි කොච්චර උත්සාහ කෙරුවත් නැත්නම් අපි කොච්චර මඟ පෙන්වීම කළත් අනිත් එක්කෙනා එන්නේ නැහැ සමහර වෙලාවට. එයා වෙන දෙයක ඉන්නේ. වෙන වැඩ වෙන ගමනක් යන්නේ. අපි යන ගමන නෙවෙයි යන්නේ. ඉතින් ඒක නිසා අපි මෙතෙන්දී එහෙම ලොකු අපේක්ෂාව බලාපොරොත්තුවක් නිත්‍ය බලාපොරොත්තුවක් ස්ථිර අපේක්ෂාවක් තියාගෙන හිටියොත් ඒක බිඳ වැටෙනකොට අපිට දුකේ අනිත් එක එහෙම බලාපොරොත්තු සබා ගැනීම අපේ වැරැද්දක් වැරැද්දක් කියන්නේ අපේ දෝෂයක් අවිද්‍යාවෙන් සියුම් අවිද්‍යාවක් ඒක. තව කෙනෙක් ගැන ස්ථිර බලාපොරොත්තුවක් තියාගන්නවයි කියලා කියන්නේ අපේ අපි ළඟ තියෙන සියුම් අවිද්‍යාව. මෙයා මෙහෙම වෙන්න ඕන. මෙයා මෙහෙම වෙන්න බෑ. ඕකනේ නිත්‍ය ස්ථිර බලාපොරොත්තු. ඒක අවිද්‍යාව. අවිද්‍යාවෙන් කෙරෙන දෙයක්. ඒක තමයි සියුම් අවිද්‍යාව. තවත් ටිකක් අපි ඉස්සරහට ඕක යමු. දැන් අපි වඩාගත් කුසල් තියෙනවනේ. සතිය. සිහිය තියෙනවා. ප්‍රඥාව තියෙනවා. වීර්යය තියෙනවා. ඉතින් ඒවා අපි බොහොම වටිනා දේවල් දැන් අපි උපයාස අපයාගත්ත දේවල්. දැන් මේවා ගැනවත් නිත්‍ය අපේක්ෂා බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. මගේ සිහිය නොවෙනස්ව මේ විදිහටම හැම තැනම එක විදිහට ඒකාකාරීව පවතින්න ඕනේ. කියලා හිතුවොත් අර යමක් පිළිබඳව සිහිය කියන සංස්කාරය පිළිබඳව ඉච්ඡාවක් ඇති කරගත්තා. සිහිය සංස්කාරයක් නේ. සතිය. මේ ඔක්කොම කුසල පැත්තේ තියෙන ප්‍රඥා, සති, විරිය මේ ඔක්කොම සංස්කාර. අපි සාකච්ඡා කරගත්ත දේවල් හිතමතා. හැබැයි මේවා ගැනවත් නිත්‍ය ස්ථිර අපේක්ෂා බලාපොරොත්තු තියාගන්නේ ඇයි සබ්බේ සංඛාරා අනිච්ච ඒවා වෙනස් වෙනවා හේතුඵල ධර්මානුකූලව ඉතින් අපි වෙනස් වුණා මේක හදා ගන්නවා මිසක වෙනස් නොවේවා වෙනස් නොවි පවතිවා ස්ථිරසාර ලෙස පවතිවා කියන තැනට අපි එන්නේ ඒකයි ස්වභාවය ඉතින් ওই විදිහට අපි ආරම්භ කළේ සරල දේවල් වලින් ආහාරයක්, ඇඳුමක්, නිවාසයක්, භාණ්ඩයක්, සේවාවක් ගැන අපි අපේක්ෂා තියාගන්නේ. ස්ථිර අපේක්ෂා. ආත්මීය අපේක්ෂා තියාගන්නේ. ඉච්ඡා කියලා කිව්ව අපේක්ෂාවලට බලාපොරොත්තු වල වේවා නොවේවා. මෙසේ වේවා මෙසේ නොවේවා මේ මේ තරමෙන් මේ මේ මට්ටමින් මේ මේ ආකාරයේ වේවා නොවේවා. ඕවනේ ඉච්ඡා කියලා කියන. එහෙම තියාගන්නේ තියාගත්තොත් තියාගත් එක්කෙනාට දුක් විඳින්න වෙනවා. ඉච්ඡාව තියාගත්ත කෙනාට දුක. ඒකයි බුදු පියාණන් වහන්සේ මේ මෙවැනි සංඥාවක් උගන්වන්නේ. මෙවැනි ගැඹුරු පැත්තක් අපිට කියලා දෙන්නේ. සබ්බ සංඛාරේසු අනිච්ඡා. සියලු සංස්කාරයන් පිළිබඳව අපේක්ෂා රහිත වෙන්න. මොන අපේක්ෂාද? ස්ථිර අපේක්ෂාව. ස්ථිර බලාපොරොත්තු ඇත්තෙක් නෙවෙයි. ඇයි ස්ථිර බලාපොරොත්තු තියාගන්නේ නැත්තේ? අස්ථිර නිසා. හැම සංස්කාරයක්ම අනිත්‍ය නිසා. නිත්‍ය නොවන නිසා. මොන්නතෙන් දෙන්න පුළුවන් ආරසාවයි. පුද්ගලයෝ ගැන, පුද්ගල ගතිගුණ ගැන, පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් ගැන තව එහාට ගිහිල්ලා කාලගුණ, දේශගුණ தත්ත්වයන්, අප ජීවත් වන වටපිටාවේ තියෙන පරිසර தත්ත්වයන්, අපේ ශරීරයේ ඉන්ද්‍රියන් වල යම් යම් ඇහැ කන නාසය දිවකයි ඕවා ගැන අපි ඉච්ඡා තියාගෙන ඉන්න පුළුවන් නේ මේවා මේක මේ මගේ මේක මෙහෙම නොවෙනව නම් හොඳයි ලෙඩ නොවනම් නොවෙනවා නම් හොඳයි වයසට යන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි ආදී වශයෙන් කිය. එහෙම ඒව නෑ දැන්. අන්තිමට ගිහිල්ලා වඩාගත්ත කුසලය ගැනවත් ඉච්ඡාවක් තියාගන්නේ නෑ. එතන තියාගත්තත් යම් විදිහක ඒක චලනය වුණොත් එහෙම ඔන්න ගැටලුව ඒක නිසා එහෙම තියාගන්නෙත් නෑ. ඔන්න ඔය වගේ ගැඹුරු දෙයක් බුදු පියාණන් වහන්සේ අපිට මේ අනිත්‍යා සංඥාවෙන් උගන්වන්නේ අනිත්‍යා සංඥා. කිසිම දෙයක් ගැන අපි අපේක්ෂා තියාගන්නේ අපි සංස්කාර ගැන කතා කරා සුද්ධ සංස්කාර දැන් පවතින. සුද්ධ ධම්ම පවතින. පිරිසිදු සංස්කාරය. ඒවට මොකොත් තණ්හා මාන දික්ටි නැහැ. හැබැයි ඒ සුද්ධ සංස්කාර ගැනත් අපේක්ෂා නැහැ. එතකොට සුද්ධ සංස්කාර ගැන අපේක්ෂාවක් තියාගත්තොත් තවත් අකුසල සංස්කාරයක් හැදුව වෙනවා. මේ අපේක්ෂාව ස්ථිර අපේක්ෂාව ස්ථිර බලාපොරොත්තුව අකුසල සංස්කාරයක්. අකුසල සිතිවිල්ල. ඉතින් මම හිතන මේ කාරණේ අපේ කල්යාණ මිත්‍රයන්ට අවබෝධ කරගන්න පුළුවන්. නොදේ තමයි සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. එතන මේ පාඩේ තව වචන කීපයක් තියෙනවා ඒකත් මම චුට්ටක් පැහැදිලි කරන්න. ප්‍රථමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්චා සංඥා. මොකද්ද ආනන්ද මේ සියලු සංස්කාරයන් පිළිබඳව මේ අපේක්ෂා රහිත බව කියලා කියන්නේ. සබ්බ සංකාරේසු අට්ඨියති කරායති jigucchati වචන තුනක් පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්. මේ දේශනාවේ වචන තුනක් ඇතුළත් වෙලා තියෙනවා. අට්ඨියති හරායති jigucchati මොනවා ගැනද? සබ්බ සංකාරේසු මේ සංස්කාරයන් හි මේ සංකාරේසු කියන වචනේ ඇත්තටම යොදලා තියෙන ව්‍යාකරණය ටිකක් විශේෂයි. මේ දැන් සංකාරයේසු කිව්වම pāli භාෂාවෙන් ව්‍යාකරණ පිළිබඳ හැමෝටම තේරෙනවා මම හිතන්නේ සත්ත්ව විභක්ති බහුවචන කියන. ඒ කියන්නේ සංස්කාරයන් හි සංස්කාරයන් හි කිව්වම අපි ඒන් පිටස්තර නැහැ. නිතරම ওই සත්ත්මී බහුවචනයේ යොදන ස්වභාවයක් තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ තුල එහි අපිට අපිත් එක්තරා සංස්කාරයක් නේ. මේ රූපකාය බලන්නකො මේක සකස් වුණු දෙයක් නේ. ඕකේ තියෙනේවත් අපි එක එක ඒවා හද හදත් යනවා. රූපකාය සංස්කාරයක් නාමකාය සංස්කාරයක් ඉතින් ඒකේ අපි තව හද හදත් යනවානේ. මේ සංස්කාරය තුල ඉඳිමින් තව තව සංස්කාර සකස් කරනවා. ගේ හදපු ඒවා. ඉතින් ගේ ඇතුළේනේ අපි ඒකින් පිට ඉඳගෙන කතාවක් නෙවෙයි මේ. ඒකයි මේ සංස්කාර තුල එහි සිටිමින් ඒවා තුල සිටිමින් අට්ඨියති හරායති jigucchati මේ සංස්කාරවල අට්ඨියද කියන්නේ ඒ යථා ස්වභාවය දකිනවා. ඒක තුල ඉඳගෙන දකිනවා. මොකද්ද මේ ගේ තුල ඉඳන් ගෙහි අනිත්‍යතාවය දකිනවා. ගේ ඇතුලේ ඉන්න ගමන් ගේ තුල වාසය කරන ගමන් ගේ අනිත්‍ය අනාත්ම ස්වභාවය දකිමින් ඒ ඒ තුල වාසය කරනවා. රූපකාය ගත්තොත් රූපකායේ අනිත්‍ය අනාත්ම ස්වභාවය දකිමින් රූපකාය තුල ඉන්නවා රූපකාය පරිහරණය කරනවා. රූප කායයෙන් සංස්කාරයක්නේ. එතකොට මේ සංකාරේසු කියලා යෙදුවේ ඒ අර්ථයෙන්. සංස්කාරයන්හි ඒ තුල එහි වශමින් අකුසල නොවන සංස්කාර කරමින් එහි අනිත්‍යතාවය දකින. දැන් උදාහරණයක් කිව්වොත් අපි අර කියවන සුද්ධ සංස්කාර කියලා පිරිසිදුවට ආහාරයක් සකස් කරනවා. නැතඳුමක් මහනවා. නිවාසයක් සකස් කරනවා. භාණ්ඩයක් සේවාවක් අපයා ගන්න. එතකොට සබ්බ සංකාරේසු එතන. මේ සංස්කාරයන් හිකාල ගුණ දේශ ගුණ තත්ත්වයන් තුල ඉන්නවා. විවිධ ගති ගුණ හැඩරුව ආකල්ප සහිත මිනිස්යන් එක්ක ජීවත් වෙනවා. මේ සංස්කාර වලට පිටින් නෙමෙයි අපි. ඒකයි සංඛාරේසු කියන වචනේ යෙදුවේ. සංස්කාරයන්හි ඒ තුල වශමින් එහිම අට්ටි යති හරායති ජිගුච්ඡති. එහිම යථා ස්වභාවය අවබෝධ කරගන්නවා. යථා ස්වභාවය අවබෝධ කරගන්න. ඊළඟට හරායති. හරායති කියන වචනේ හිරි කියන වචනෙන් ඉන්නේ. හිරි කියන්නේ අපි දන්නවා හිරි ඔත්තප්ප කියලා දෙකක් තියෙනවා. බුදුදහමේ උගන්වන ලැජ්ජා සහ බය කියලා අපි ඔක සාමාන්‍ය සිංහලට පරිවර්තනය කරන්නේ. බය කියන එක ඒ තරම් අධි කුසලයක් නෙමෙයි, හොඳ කුසලයක් නෙමෙයි. අපි සමහර දේවල් වලින් වළකින්නේ බයට. ඒක හොඳ කුසලයක් නෙමෙයි. හැබැයි ලැජ්ජාව තමයි හොඳ කුසලේ. හර හරයට හිරි. හිරි එන්නේ අර අට්ටියති එක්ක. යමක යථා ස්වභාවය තේරුණාම ඒක කරන්න පැකිලෙනවා. මේ පැකිලෙන ගතිය හිරි කියලා කියන්නේ. ඕක අපි සිංහලට පරිවර්තනය කරන්න ලැජ්ජාව කියලා. ලැජ්ජාව කියන පරිවර්තනය ඒ තරම් හොඳ නැහැ. හිරි කියන වචනේට. හිරි කියන්නේ අර අට්ටියදි සමගෙන එකක්. මේකේ මේ සංස්කාරවල යථා ස්වභාවය අවබෝධ වුණාම ඒ සංස්කාර තවදුරටත් කරන්න තියෙන වුමනාව නැතු වෙන නැත්නම් ඒක පිළිබඳ පැකිලෙන. පැකිලෙන. පසුබහින ගතියක් තියෙනවා. ඒකයි ඒකේ ඒකේ ස්වභාවය ඒකේ ලක්ෂණය මේ ඉතින් ඕක බුදුරජාණන් වහන්සේ විස්තර කරන එක තැනක හරියට අර ගින්දරට කුගුළු පිහාටුවක් වගේ දෙයක් නැත්තම් ඔය ප්ලාස්ටික් වලින් පොලිතින් වලින් හදපු යමක් පිට්ටු කරපුවා ඒක ගින්දර දෙසට පැතිරෙන්නේ පැතිරෙන්නේ නිකන් ආපස්සට කැරකිලා යන. ඒක නිකන් පරිේශනාත්මක කරලා බලන්න පුළුවන්. අපේ ඔය කෙස් ගහක් වුණත් අරගෙන මේක ගින්දරට කිට්ටුවරත් ඒක පස්සට පස්සට ඇකිලිලා ඇකිලිලා යන. එහෙම ලක්ෂණයක් තියෙනවා. එතකොට අර හරායති ලක්ෂණය අන්නේ ඒක. පැකිලෙන ගැතිය. අර සංස්කාර කරන්න ඉස්සර මේ සංස්කාර කරා හරියට නොයෙක් දේවල් කරනවා අරව කරනවා මේව කරනවා ඉතින් හිත සංස්කාරයි වචී සංස්කාරයි කාය සංස්කාරයි ඒවෙන් පිටින් කරන දේවලුයි කෙලවරක් නැහැ. දැන් උදාහරණයක් ඇටියට සම්බන්ධතාව ගමු. සම්බන්ධතාව කියන්නේ සංස්කාරයක්. හිතාමතා සකස් කරගන්න දෙයක්නේ. කාලයක් යනකොට ඒ පිළිබඳ හරය ඇති හිරියක් ඇති වෙනවා. මේ සංස්කාර මේවා මේ සම්බන්ධතාව මහ වදයක්. කරදරයක් නෙමෙයි. ඒවයින් අන්තිමට ඉතුරු වෙන්නේ දුකක් විතරයි නේ කියලා. ඉතින් ඊට පස්සේ සම්බන්ධතාවක් හදාගන්න පැකිලෙනවා. පුද්ගල සම්බන්ධතාවක් හදාගන්න. අනිත් දේවලුත් එහෙමයි. බාහිර ওই ද්‍රව්‍ය භණ්ඩ වස්තු සකස් කිරීම ආදී දේවල් පිළිබඳ පැකිලීම, පැකිලෙන ගතියක් වෙනවා අපේ මනස. හරායති කියන්නේ ඒක. අට්ඨියති හරායති jigucchati තුන්වෙනි වචනේ. jigucchati කියන වචනේ සිංහලට පරිවර්තනය කරලා තියෙන හුඟක් තැන්වල පිළිකුල් කරනවා කියලා. මේ පරිවර්තනයේ ඉතර සුදුසු නැහැ. ওই පටිකූල මානසිකාරයේදීත් අපි ඕක පැහැදිලි කරා. ප්‍රතිවිරුද්ධ ස්වභාවය දකිනවා කියන එකයි පටිගෝල කියලා කියන්නේ. jigucchati කියලා කියන එකත් ඒකෙත් අදහස් කරන්නේ අන්න ඒ වගේ දෙයක්. පිළිකෙව් කරනවා කියලා ප්‍රතික්ෂේප කරනවා කියලා වගේ අදහසක් තමයි පරිවර්තනය කළේ. නම ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි jigucchati කියන්නේ ඇත්තටම මේක වැඩකට නැති අර්ථ ශූන්‍ය දෙයක් කියලා හිතින් අතහැරලා දාන ගතිය. ඒක වැඩක් නැහැ. ඒක හරයක් නැහැ. ඒක මතේ නැහෙන්න ඕනේ නැහැ. ඒක එහෙම ලොකු ගන්න දෙයක් නැහැ. කියන වැටහීම අපේ මනසට එනවා. ඒ ඒ ගැඹුරු අවබෝධය එනවා. ඒ ලක්ෂණය තමයි ওই jigucchati ලක්ෂණය. එක්තරා බැහැර කරන ගතියක් මනසේ ඇති වෙනවා. ඉතින් මොනවා ගැනද මේ සංස්කාර පිළිබඳව? සංස්කාරවල යථා ස්වභාවය තේරෙනවා. ඒ පිළිබඳව හිරියක් ඇති වෙනවා, පැකිලෙන ගතියක් ඇති වෙනවා. ඒ වගේම ඒවා අවංකවම මේ අත්හැරලා දාන්න. ඊගොච්චති කියලා. අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්චා සංඥා මේක තමයි සියලු සංස්කාර පිළිබඳව ඉච්ඡා රහිත බව, අපේක්ෂා රහිත බව, බලාපොරොත්තු රහිත බව කියලා කියන්නේ. ඉතින් ඔය ස්වභාවය අප විසින් අප තුල ඇති කරගත යුතු, වර්ධනය කරගත යුතු කුසලතාවයක්. ඇත අනිත්‍ය ලක්ෂණය ඉතින් මේ වර්ධනය කරගන්නේ මේ මේවයි යථා ස්වභාවය සංස්කාරවල යථා ස්වභාවය තේරුම් අරගෙන ඉතින් බුදුදහමේ සංස්කාරවල යථා ස්වභාවය කියනවනේ සංගත ලක්ෂණ එහෙම කියනවනේ ඊටාම පැහැදිලිව සංගත ලක්ෂණ තීමාන බික්කවේ සංගතස සංගත ලක්ෂණානි කියලා ඔහොම කියනවනේ කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති හිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති ආදී වශයෙන් මම කියනවානේ මේ ඉතින් අර මේ සංකත ලක්ෂණ අවබෝධ කරගෙන අවබෝධ කරගෙන තමයි මේ අපි ඒවයින් මිදෙන්නේ එහෙම ඉතින් ඒ ඒ ඒ අවබෝධය ඒ වැටහීම ඒ අවබෝධය තුල ඊළඟ සංඛාරා නැහි සස්සත මේ සස්සත කියන්නේ මේ සදාකාලික ගතියනේ දිගු කල් පැවැත්ම කියන අර්ථයනේ සස්සත කියන්නේ නැහි සස්සත එහෙම ඒවයි දිගු කල් පවතින ගතියක් නැහැ සබ්බේ සංඛාරා අනිත්‍යයි ඔහොමනේ කියන්නේ. ඉතින් සංස්කාරවල යථා ස්වභාවය අවබෝධ කරගත්තාම අපිට ওই සංස්කාර පිළිබඳ ඉච්ඡා අපේක්ෂාව බලාපොරොත්තු නැතුව සංස්කාරات එක්ක ඉන්න පුළුවන්. සංස්කාර වලින් පිටස්තරව ඉන්නවා කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. සංකාරේසු කියන වචනේ පාවිච්චි කරේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා. සබ්බ සංකාරේසු අට්ඨියති හරායති ජිගුච්ඡති. ඒවා තුල ඉඳිමින්ම ඒවා තුල ඒවා දකිමින්, විඳිමින්, අත්විඳිමින් කරමින් අන්තිම සංස්කාර කිරීමක් පවා තියෙනවා. සාතන් වහන්සේත් සංස්කාර කරනවා. එහෙම කිව්වම ওই සම්ප්‍රදායික බණහව අයට නම් ටිකක් හෙල්ලිලා යනවා. සංස්කාර කරනවද සාතන් වහන්සේලා කියලා. මොකද නැත්තේ? ඒ සාතන් වහන්සේලා කතා කරන්නේ නැද්ද? කතා කරන එකට කියන්නේ වචී සංකාරය කියලා. සාතන් වහන්සේලා හිතන්නේ නැද්ද? චිත්ත සංකාරය. හතන් වහන්සේලා කය මෙහෙවල වැඩ කරන්නේ නැද්ද? කාය සංකාරය කරන. කරන හැබැයි සුද්ධ සංකාරයන්. අවිද්‍යාවත් ඒ වාශේෂ විරාග නිරෝධෝ අවිද්‍යාව නැති තැන අවිද්‍යාපත්‍ය සංඛාර වෙන්නේ අවිද්‍යාවපත්‍යෙන් කෙරෙන සංස්කාර අකුසල සංස්කාර වෙන්නේ නම සංස්කාර කෙරෙන. ඒකතර ඒව ගැන අපේ සුද්ධ සංස්කාරය ගැනවත් අපේක්ෂාවක් තියාගන්න. ඒකයි මෙතන විශේෂත්වය. මේ සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා කියන තැන කියවෙන්නේ සුද්ධ සංස්කාරය පිළිබඳවත් අපේක්ෂාවක් තියෙන. දැන් සංස්කාරයේ සුද්ධ විදිහට යන්නේ පිරිසිදු යන්නේ ඒ පිළිබඳව අපේක්ෂා රහිත. අනිච්ච. ඉතින් ඕක තමයි අපි මේ තේරුම් ගන්න ඕන. මම හිතනවා ඔය පැහැදිලි කිරීම මගේ සාකච්ඡාව මම ඔතකින් නතර කරනවා. වෙනදා වගේම අපි ආරාධනා කරනවා මේ මේ කරගෙන යන සාකච්ඡාවට එකතු වෙන්න කියලා අදහස් දැක්වීමෙන් අධ්‍යක්ෂීම් ඉදිරිපත් කිරීමෙන් ප්‍රශ්න ගැටළු විමසීමෙන් මේ දහම් හමුවට ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා අපි අපේ කල්යාණ මිත්‍රයන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතෙන් සිට. අන්තිමේ උන්වහන්සේ දේශනාවට තරුණ දරුවන්ට මොන තරම් දේශනාවක්ද කියලා තේරුම් ගන්නවා නම් ඒ අයට අහන්න ලැබෙනවා නම් ඊටාම වටිනවා අපේ හැමදෙරේ සමාවෙන්න මේ දේශ දේවල් ඔබ වහන්සේ මේක කලින් පැහැදිලි කළා අද පොඩ්ඩක් මට ආයිමත් පැටලුණු ස්වභාවයක් ආවා අනිච්ච අනත්ත හා අනිච්ච කියන වචන තුන පැහැදිලි කළ දෙන්න අපේ හැමදෙරේ සරලව නැවත වතාවක් සත්‍යඥානසුනේ අනිච්ච කිව්වම ඒ කියන්නේ අයන නියන්න අල්ප ප්‍රාණ දෙක අල්ප ප්‍රාණ ඡයන දෙක යෙදෙන තැන අනිච්චය දුනොත් එතනින් අදහස් කරන්නේ ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් ඕනෑම තත්යකට වෙනස් වෙනවා කියන එක. වෙනස් වෙනවා කියන එක අනිච්ච. අනිච්චා වෙනකොට ඡයන මහ ප්‍රාණ වෙනවා. එතකොට අදහස් කරන්නේ ඉච්ඡාවක් නැහැ කියන ඉච්ඡා නැහැ කියන එකයි. ඉච්ඡා කියන්නේ අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා වලට. ඒක නැහැ කියන එක අනිච්ඡා කියන්නේ. අනිච්ච එක වචනයක් වෙනස් වෙනවා කියන එක. අනිච්ඡා කියන්නේ අපේක්ෂා රහිතයි කියන එක. බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂා රහිතයි කියන එක. ඒ කියන්නේ නිත්‍ය වශයෙන් නිත්‍ය අපේක්ෂාවක් තියාගන්නේ නිත්‍ය බලාපොරොත්තුවක් තියාගන්නේ. ස්ථිරකාර බලාපොරොත්තු අපේක්ෂා තියාගන්නේ නැහැ කියන්නේ. අනිච්ඡා අනත්ත කියනකොට තම තමන්ට ඕන හැටියට තමන් කැමති ආකාරයට අර ඉච්ඡාවට අනුව පවත්වන්න බෑ කියන එකයි. දැන් මං කැමති විදිහට මට ඕන විදිහට මං කැමති තාක් කාලයක් කැමති පරිදි පවත්වාගත නොහැකිය කියන එකයි අනත්තා කියලා කියන්නේ. ඒක තමයි මේ මූලික වචනවල අර්ථය. ඔය ඔයෙන් ඔයෙන් පෙන්වන්නේ ඔය අනත්ත් ලක්ෂණය කියන්නේ නාම රූප ධර්ම වල පොදු ලක්ෂණයක්. අනිත්‍ය ලක්ෂණයත් නාම රූප ධර්ම වල පොදු ලක්ෂණයක්. හැම නාම රූප ධර්මයක්ම ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. අනත්ත් ලක්ෂණයත් අනිත්‍ය ලක්ෂණය නිසාම සිද්ධ වෙන දෙයක්. මේ වෙනස් වෙන නිසා අපි කැමති විදිහට පවත්ව ගන්න බෑ. දැන් වෙනස් වෙන දෙයක් අපේ නිත්‍ය සංඥාවේ තියෙන්නේ මෙහෙම නොවි මෙහෙම වෙන්න ඕනේ කියලානේ. නමුත් මේවා නිතර වෙනස් වෙන විපරිණාමයේ වෙන අනිත්‍ය වෙන දේවල් නිසා අපි කැමති විදිහට පවත්වන්න බෑ. එතකොට අනත්ත් ලක්ෂණය කියන්නේ අපේ කැමැත්තට අනුව පවත්වාගත නොහැකි කියන්නේ. නමුත් අසුතවා පුතුජන මට්ටමේදී අපි ওই ඉච්ඡාව ඇති කරගන්නවා මොකද්ද? මේක වෙනස් වෙන්නේ නැතුව තියෙනෝ නම් හොඳයි මෙයා වෙනස් නොවී ඉන්නෝ නම් හොඳයි මේක මේ මට්ටමින් මේ ක්වොලිටි එකට මේ ප්‍රමාණයට මේ ක්වොන්ටිටි එකට තියෙනෝ නම් හොඳයි කියලා ඔහොම අපි අපේ රුචියට අපේ කැමැත්තට අනුකූල යම් මනාපයන් ඇති කරගන්න. ඒක තමයි ඉච්ඡා කියලා කියන්නේ. නමුත් අර අනිත්‍ය අනාත්ම දෙක අවබෝධ වුණාම අපිට තේරෙන්න පටන් ගන්න මේ ඉච්ඡාව අර්ථ ශූන්‍යයි කියලා. එහෙම ඔව් ස්ථිර බලාපොරොත්තුවක් ලබා ගැනීම නිකන් ඒක නිකන් හිස් වැඩක් නැහැ ඉතින් ඒක බලාපොරොත්තුවක් ලබා ලැබීම ප්‍රශ්නයක් නෑ මෙයා මෙහෙම වෙනව නම් හොඳයි මෙහෙම නොවෙනව නම් හොඳයි කියලා. නමුත් ඒක නොවෙන්න පුළුවන්. මොකද අර අනිත්‍යතාවයේ නිසා අනාත්මතාවයේ නිසා. එතෙන්ට එනකොට අපිට මේ ඉච්ඡාව නැතුව යනවා. ඒ කියන්නේ ස්ථිර බලාපොරොත්තුවක්, ස්ථිර අපේක්ෂාවක් තියාගන්නේ නැහැ. එතෙන්ට එනකොට අපි අනිච්චාවෙන්නේ. බලාපොරොත්තුවක් තියනවද? ඔව් තියෙනවා. හැබැයි ස්ථිර බලාපොරොත්තුවක් නැහැ. ඒක හරි. ඒක හරි. තමයි අපේ අන්දරනේ ඉතාම පැහැදිලි වහන්සේ දෙවන් සම්මයි. අවසරයි මේ ආර්ය පුද්ගලයා තුළ කොතරම් පිරිසිදු චිත්ත සංකාර ඇති කරගත යුතුද කියන එක අද මේ ගැඹුරු සංස්කාර දේශනී තුලින් අර හරියටම ගැඹුර ගැඹුරු නිශ්චල ජලය වගේම මේ මේ ආර්ය පුද්ගලයාගේ මානසිකත්වයේ පිරිසිදු වෙන්න ඕන නේද කියන එක අවබෝධ වුණා සයින්හන්. ඔව්. අනුගත මේකේ අවබෝධය පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කරේ මම හිතන්නේ අතර මේක එහෙම තමයි. අපේ ඔය ඉච්ඡාව තියෙනවා. නමුත් ඒක සුද්ධයි. සුද්ධ සංස්කාරයක් වෙන්න ඕන අන්තිමට. පිරිසිදුයිනේ. බලාපොරොත්තු ඉතිර බලාපොරොත්තු නැහැ. එතකොට ඒ අපි හරි සැහැල්ලු. මුලදී මුලදී අපි අකුසල සංස්කාර කෙරිලා අකුසල සංස්කාර වලින් ඉවත් කළා. ඊට පස්සේ සුද්ධ සංස්කාර යනවා. සුද්ධ සංස්කාර පිළිබඳව තිස්තිර බලාපොරොත්තු තියාගන්න. එතකොට තවත් පිරිසිදු වෙනවනේ. තවත් තවත් නිසල වෙනවා. තවත් සංසුන් වෙනවා තවත් තැම්පත් වෙනවා තවත් පිරිසිදු වෙනවා අර ජලාශය තවත් ගැඹුරු වෙනවා තවත් පිරිසිදු වෙනවා තවත් නිසල වෙනවා මේ ජලාශය කියලා කිව්ව අපේ හිත ගැන මේ කියන්නේ නිදර්ශනයක් එහෙම නේද එහෙමයි අපේ හැමදෙරනේ ඔබ වහන්සේට ගොඩාක් කුසල් අපේ හැමදෙරනේ හොඳටම පැහැදිලි වුණා මේ මනසේ ස්වභාවය ගැන ඔව් කියන්න. ඉච්ච ඉච්ඡා රහිත නම් කියන්නේ දැන් ඒකට අපේක්ෂාවක් නැතිනම් තව දුරට ධර්ම මාර්ගයේ යන්න ඒක අපේක්ෂාවක් නැති වෙනවා. හ්ම්. ඔව් දැන් අපේක්ෂා රහිත කියන වචනේ අපේක්ෂාවක් නැහැ කියන එක නෙවෙයිනේ අපි අදහස් කරන්නේ. ඒක තමයි අපි උතන හුඟක් පැහැදිලි කරා මම අවසාන අවස්ථාවේ කිව්වේ. අනිච්චා කිව්වම ඉච්ඡාවක් නැත්නම් අපේක්ෂාවක් නැහැම කියන එක නෙමෙයි. ඉච්ඡාවක් තියෙනවා අපි දැන් ලෞකික දෙයක් වුණත් අර අපි කියපු විදිහට මේ මේ දේ මේ මේ ආහාරය මේ ඇඳුම මේ නිවාසය මේ භාණ්ඩය මේ සේවාව මේ මේ මට්ටමේ මේ ආකාරයෙන් ලබාගත යුතුයි ලැබුණොත් හොඳයි කියන අදහස තියෙනවා. නමුත් ඒ ඒකේ ස්ථිරතාවය ස්ථිර නැහැ. මම මෙහෙම මේ දේ මෙහෙම ලැබේ ලැබුණොත් හොඳයි නමුත් ඒක නොලැබෙන්න පුළුවන්. ඒකෝර ධර්ම මාර්ගය අපි ඉදිරියට යනකොට මම මේ කුසලයේ වඩනවා මේකට වීර්යය කරනවා උත්සාහ කරනවා සමහර විට අපේක්ෂිත මට්ටමට මොකක් හරි Taman එන්න බැරි වුණා කියලා හිතමු නැත්නම් ඒ අපේක්ෂාව පිටව මෙන්න මේ දේ කරන්න කියලා මං හිතාගෙන හිටියා. මේ යහපත් කටයුත්ත මේ කුසලයේ වැඩිම කරන්න ඕන කියන ඒ ඒ අපේක්ෂාවක් තියෙනවා ඊට අදාළ වීර්යයක් තියෙනවා. මේ අපි ඒකට කියන්නේ පණිදි පණිදි සහ මේ මොකද්ද වායාමය වෑයම ඒ ඒ ඒ චිත්තය තියෙන කුසල චිත්තය තියෙනවා ඒ සඳහා කරන වෑයමක් තියෙනවා එහෙත් ගැඹුරට ගියාම මේ මේ චිත්තය අනිත්‍ය බවත් වෑයම අනිත්‍ය බවත් තමයි මෙතන තියාගන්නේ. ඒ කියන්නේ ඒ යමක් පිළිබඳ උනන්දුවක් තියෙන්න පුළුවන්. උත්සාහයක් තියෙන්න පුළුවන්. මේ කුසලයේ වැඩිම අපි හිතමු මෙහෙම සීලය ගැන අපි උදාහරණයක් ගමු. මේ ධර්ම මාර්ගයේ අනිවාර්යෙන් මේ සීලය පරිපූර්ණව පවත්වා ගැනීම අවශ්‍යයි. සීල සීල විසුද්ධි කියලා අපි ඒකට කියනවා. ඉතින් ඔය කාරණේදී ඉතින් මම මේ සීලය මේක කඩ කරන්නේ මම මේක ස්ථිරව හොඳට ආරක්ෂා කරනවා කියන ඒ වීර්යය තුල ඉන්නවා. හැබැයි මොකක් හරි හේතුවකින් හේතුඵල ධර්මානුකූලව සතිය දුර්වල වීමකින් හරි මොකක් හරි දෙයකින් අන්න මම පරස වචන කියන්නේ කියලා හිතාගෙන ඉඳපු එක්කෙනාගේ අතින් මොකක් හරි තව කෙනෙකුට කියවුණා. අපි හිතමු වචනයක් කියවුණා. දැන් මම පරුසා වාචා වේරමණී මම මේ සිල්පදේ රකින්නවා මම පරුස වචන කියන්නේ නැහැ කාගවත් හිත දෙන වචන කියන්නේ නැහැ කියන ඒ ඒ ඒ ඒ දැඩි මේ අපි ඒකට කියන්නේ වීර්යය තුල ඉන්නවා මම නොකිය යුතුයි කියලා. නමුත් මොකක් හරි වෙලා අපි හිතමු කියවුණා. හිතාමතා නෙවෙයි කතා කරගෙන යනකොට එහෙම වචනයක් කියුණා කියන්නේ. අන්න එතෙන්දී අපි චලනය වෙන්න බලනවා අයියෝ මම මේක කැඩුවනේ මගේ අතින් කැඩුණනේ ආදී වශයෙන්. ඒකයි කියන්නේ මේ සංස්කාරය ගැන ස්ථිර ස්ථිර බලාපොරොත්තුවක් තියාගන්න නැහැ බලාපොරොත්තුවක් තියෙනවා. මම පරස වචන කියන්නේ නැහැ. මම හිස් වචන කියන්නේ නැහැ. මේ මම කේලම් කියන්නේ බොරු කියන්නේ නැහැ. ඉතමත කොහොම හරි කතා කරගෙන යනකොට අඩුම ගානේ අපේ කතාව නිකන් සම්පප්පලාපයකට වැටුණා කියන්නේ කතා කරගෙන යනකොටම යනකොට අපි සතිය දුර්වල වෙලා අපේ කතාව සම්පප්පලාපයකට වැටෙනවා. ඊපස්සේ ටික වෙලාවක් යනකොට මතක් වෙනවා "ෂේ මොනවද මේ කතා කරන්නේ? සම්පප්පලාප නේද එතකොට අර මම සම්පප්පලාප කතා කරන්නේ කියන එක ඇත්ත. එවැනි එවැනි ස්ථිර දැඩි අදහසකින් අපි ධර්ම මාර්ගයේ යනවා. නමුත් මේක චලනය වෙන්න පුළුවන් මේ පොට්ටක් එහෙම යන්නේ ඒ චලනය වීම බාර ගන්න සූදානමින් ඉන්නේ මේ. ඒකයි මේ අනිච්චා කියලා කියන්නේ. ස්ථිර බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තුවක් තියෙනවා. එහෙත් ස්ථිර බලාපොරොත්තුවක් නැහැ. අර වෙනස් වීම පිළිගන්න සූදානමින් යන්නේ මේ. මම දැන් මේ අහවල් තැනට යනවා. මම හිතනවා පැයකින් යන්න පුළුවන් කියලා. අපි නිකන් සරල උදාහරණයක් කියමු. ගමනක් යන්නේ එළියට බහිනවා. මට පැයක් තියෙනවා. ඒක නිසා මට මේ ඒ වැඩේට මේ වෙලාවට කලින් යන්න පුළුවන්. යන්න ඕන මම. ඒ අනිවාර්යෙන් ඒ වෙලාවට කලින් යන්න ඕන කියලා ඉතින් ඔක්කොම කරලා යනවා. හැබැයි අපි ඒ උත්සාහය අතාරින්නේ අපි වෙලාවට කලින් යන්න ඕන මම මෙතෙන්ට. ඒ වුණාට මේ මේ මගේ ගමන ඇතුලේ කිසියම් චලනයක් වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මම පැයක්ම තියාගෙන ආවා. නමුත් මගදී ට්‍රැෆික් එකට වැටුණා මොකක් හරි වුණා. විනාඩි 5ක් පරක්කු වුණා. එතකොට දැන් මම ගමන ආවා නාව නෙමෙයි ස්ථිර බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් තිබුණා නම් ස්ථිර එක තියාගන්න දැන් වෙනදා එහෙම වෙනදා වගේ නෙමෙයි දැන් මේකට යෙදෙනවා කරනවා අවංකව කරනවා අවංකව යෙදෙනවා අවංක උත්සාහයෙන් යෙදෙනවා නමුත් මෙතන තියෙන්නේ ස්ථිර බලාපොරොත්තුවක් තියාගන්න නැතිකම. මේක යෙදෙනවා නෙමෙයි. මේ මේ කාර්යයේ යෙදෙනවා. ලෞකික වැඩවලත් අත්‍යවශ්‍ය දේ තෝරාගෙන අපි කරනවානේ. දැනටත් මම අර කිව්වේ දිනපතා අපි කෑම හදනවා කියලා. දැන් ඒක නොහදාරින්නේ නැහැනේ. ඒක හදන්න ඕනේ. ඒක ඒ කාර්යය කරන්න ඕනේ. නැත්නම් රස්සාව කරන්න ඕනේ. මිල මුදල් හම්බ කරන්න මම මෙච්චර මාසෙකට මෙච්චර මුදලක් උපය ගන්න ඕන. මගේ වියදම මෙච්චරයි කියලා. එතකොට එතන තියෙනවා නමුත් මම මෙච්චර උපයන්න ඕනේ කියන අදිෂ්ඨාණයෙන් ගියාට මේක ගැන ස්ථිර බලාපොරොත්තුවක් තියාගන්නේ නැහැ. තියාගෙන හිටියොත් අර අරක නොලැබෙනවනේ. ඉච්ඡන් නොලබති. හිතෙන් දුකටපත් වෙනවා. අන්න ඒකයි. ඔව්. අපි පිළිබඳව උපාදානයක් ඇති කරගන්නේ කියන එකද සමහරවිට. ඔව්. හරි එහෙම කිව්වොත් හරි. ඔබතුමීට මේ කාරණේ ඒ විදිහට වැටහෙනවා නම් මම ඒක පිළිගන්නවා. අපේක්ෂාවක් තියෙන ඒක උපාදාන කරන්නේ නේ එහෙමයි ඒ ඒ විදිහට ගත්තා. නමුත් අපි ඉලක්ක තියාගෙන වැඩ කරනවා. එහෙම නැත්තේ නෑ. ලෞකික පැත්තේ දැන් අපි ගොඩාක් ලෞකික දේවල් උපයන්නේ අපයන්නේ එකතු කරන්නේ නැති වුණාට මේ පැවැත්ම සඳහා යමක් අවශ්‍යයිනේ. ඒ වෙනුවෙන් අපි ඉලක්ක තියාගෙන වැඩ කරනවා. විශේෂයෙන් ධර්ම මාර්ගයේ පැත්තේදී අපි ඉලක්ක තියාගන්නවා මේ මේ මේ මේ ධර්මයේ ටික හදාරන්න ඕන. මේ මේ සීල ගුණ වඩා ගන්න ඕන මේ මේ විදිහට සමාධිය වඩා ගන්න ඕන මේ මේ මට්ටමින් ප්‍රඥාව දියුණු කර ගන්න ඕන ආදී ඉලක්ක තියාගෙන වැඩ කරනවා. නමුත් ඒවයි යම් යම් මැද චලනයන් සිද්ධ වෙන්න පුළුවන්. ඒකනේ ස්වභාවයේ ධර්මතාවය. ඒකට අපි ඒක තේරුම් ගනිමින් යන්නේ. හරි. පොඩි චලනයක් වුණා. Tamanne මම එතනින් ඉස්සරහට යනවා. මොකද අර චලනය අපි පිළිගන්නවා. අර වෙනස් වීම පිළිගන්නවා. ඒක අර ඉතිරසාර බලාපොරොත්තුවක් නෑ කියන එකෙන් අදහස් කරා. එහෙම සංසය. පැහැදිලි නෑ. වහන්සේට ගොඩක් මේ එතුමිය අපේ ප්‍රශ්නෙට දීපු උත්තරේදී ඔබ වහන්සේ දේශනා කර දැන් ඒක සීලය දැන් බිඳිලා පරිශ්‍රණයක් කියවිලා. ඔව්. දැන් හිතක් චංචල වෙලා එතකොට අපි මේක අකුසලයක් එතන කරගෙන නේද අපි හඳුරන්නේ? හොඳයි ඒක එතන ඉඳලා ඉස්සරහටනේ අපි යන්න ඕන අපි කියමු පරිශ්‍රණයක් කියවුණා. අනිත් එක්කෙනාගේ හිතත් රිදුණා කියලා අපි හිතමු. එතකොට දැන් එතකොට දැන් ඒකේ අඩුපාඩුව සකස් කරනවා මිසක ආයි ඒකත් එක්ක ඒක තවත් ගැටලුවක් බවට පත් කරගන්න ඕනේ නැහැ. දැන් අපි ස්ථිර බලාපොරොත්තුවක් තියාගෙන ආවනම් අරක උණ ගමන්ම අපි තවත් ගැටලුවක් හදාගන්නවා. අයියෝ මම මේක කරානේ මම මේක නෑ එතන ඉඳලා කරන්නේ ඕ වෙනස් වෙන්න පුළුවන් මම මේක හදනවා හදාගෙන යනවා ඉස්සරහට මම උත්සාහ කරනවා එහෙම වචනයක්වත් නොකියවේ. හැබැයි සමහරට කියවෙන්න පුළුවන්. ඉතින් කියවුනොත් මොකද කරන්නේ? සමාවෙන්නේ. නේ? මට මේක කියවුණා. ඒකනේ අපේ ක්‍රමේ. අච්චයන් අච්චේතෝ දිස්සා යත ධම්මං පටිකරොත්. කරුණාකරලා සමාවෙන්න මම මේ මගේ අතෙන් මේක කියවුණා. ඊට පස්සේ ඒ පිළිබඳව මොකක් හරි මට වන්දියක් ගෙවන්න තියෙනවා. පනිෂ්මන්ට් එකක් තියෙනවනේ ඒක ඒක ඒකත් ගන්න වෙනවනේ. මේ මම මම පරස වචන කියලානේ. ඉතින් ඒක ඒක කිව්වට හිතමු ආර්යා කියනවා ඔයා මට මෙහෙම රළුවට සද්දට කතා කරා ඒක නිසා මම ඉන්නේ මම කරන්නේ නැවත් එක මේ වැඩේ. මට ඔයා කතා කර විදිය හරිනේ. එතකොට ඒක මට පෙරලා පනිෂ්මන්ට් එකක් වගේ වෙනවනේ. <laughs> ඒකට ඉතින් මට ඒක බාර ගන්න වෙනවා. ඒ ඒ ඉතින් මට යතිනේ පරුස වචන කියවන. සමහරට සමා වෙන්න කිව්වම හා එහෙනම් මම ඒක ගණන් ගන්නෑ. හරි එහෙනම් අපි වැඩේ කරගෙන යමු කියලා එහෙම වෙන්නත් පුළුවන්. දාලා යන්නත් පුළුවන්. ඒක අපි දෙකම බාරගෙන අපේ පැත්ත හදාගෙන අපි ඉස්සරහට යනවා. අර දෙකෙන්ම කම්පා වෙන්නේ නැහැ. අපි හිතමු පරිවචනයේ සමා වෙන්න කිව්වම එයා ඒක අත්හැරලා දාලා අපිත් එක්ක ඉදිරියට යනවා. ඉතින් ඒකත් අපි ධර්මතාවයක් හැටියට බාර ගන්න එයාගේ කුසලයක් හැටියට අපි බාර ගන්න. ඒ පුද්ගලයා. සමහර විට අපේ වචනේ නිසා ආර්ය දමල ගහලා යනවා යන්නේ. මාත් එක්ක කතා කරන්නත් එපා මම එන්නෙත් නෑ අපව. ඔයත් එක මේ වැඩ කරන්න, ඔයත් එක මෙහෙම වැඩ කරන්න කියලා ඔයාගේ කතාව හොඳ නෑ. දමල ගහලා යන්න. ඒකත් අපි බාර ගන්න වෙනවා. නේ? ඒත් අපි ඉස්සරහට යනවා. එහෙමයි. ඉස්සරහට යනවා. මේක මේ මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් සමා වෙන්න කිව්වට එයා ඒක ගත්තේ නැහැ. නමුත් ඉතින් දැන් මට පාඩුවේ යන්න නැතුව මේ වැඩේ කරගෙන යන්න වෙනවා. ඉතින් අපි යනවා ඉස්සරහට. නැත්තම් අපි අර එතෙන්දි තව අකුසල් හදන්න පටන් ගන්නවා. එක පැත්තකින් තමන්ගේ පැත්තෙන් අයියෝ මම මේක කරා මම මේ කොච්චර ඉස්තිර බලාපොරොත්තුවක් තියාගෙන ඉඳලා මෙහෙම කතා කරන්නේ නැහැ කියලා ඕක කෙරුණනේ මං දුර්වලයි මං අඩුපාඩුයි කියලා ඒ තමන්ගේ පැත්තට අකුසලයේ හදන්න ඉඩ තියෙනවා. අර නিত্য ස්ථිර අපේක්ෂාවක් තියාගෙන හිටියොත්. එහෙම නැත්නම් බාහිර පුද්ගලයා එක්ක පටලැවෙන්න ඉඩ තියෙනවා. දැන් අනිත් එක්කෙනා ගැන ස්ථිර බලාපොරොත්තුවක් තියාගෙන ඉඳලා ඒක වෙනස් වුණාම එයත් එක්ක පටලැවිල්ලක් යන ඒකත් මගේ අකුසලේනේ. ඒතන ඉඳලා අකුසල හදන්න පටන් ගන්නවා. අන්න ඒක නොවන්න තමයි අනිච්චාව උගන්වන්නේ. ස්ථිර බලාපොරොත්තුව තියාගන්න එපා. මේක චලනය වෙනවා. මේ චලනය වෙනවා. දිශාව වෙනස් වෙනවා, චලනය වෙනවා, මග නතර වෙනවා. ඒ කොයි එකේදීත් අපි ඉස්සරහට යනවා. අපි ඉස්සරහට යනවා. මේ ආර්ය ශාවකයා ඉස්සරහට යනවා. දිශාව වෙනස් වුණා ආපහු දිශා නැතිය හදාගෙන ඉස්සරහට යනවා. පොඩ්ඩක් වෙනස් වුණා තමයි. එනකම් මල්ගෙන නතර වුණා. මම කොහොමද හදාගෙන ආයි යනවා. නමුත් අර දිශා නැති වෙනස් වීම ගැනවත් මග නතර වීම ගැනවත් එතන එතන අකුසල් හදන්න පටන් ගන්නෑ. එතන අකුසල් හදන්නේ අර නිත්‍ය අර බලාපොරොත්තු ස්ථිරව තියාගත්තොත් තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සියුම් කාරණයක් මේ උගන්වන්නේ. අනිච්ච සබ්බ සංකාරයේසු අනිච්චා ඉස්තර සාරත් විදියට මේක අපේක්ෂාව තියාගන්න ඕනේ. මම හිතන්නේ මේක පැහැදිලිනේ තේරෙනවද? එහෙමයි අපේ හැමදෙරේ ඒක සියුම් බව වගේ හොඳින්ම පැහැදිලි වුණා. පාවිච්චි අනේක වාරයක් තිබ්බා. හොඳයි එහෙනම් අපි වෙනත් කතා බහ නැතිනම් දහම් හමුව නිමා කරමු. ඉතින් අද අදත් අපි මේ අවබෝධය සියුම් සියුම් සියුම් පැතිවලට ගෙනීමක් බුදුරජාණන් වහන්සේ මේ සංඥා භාවනාවලදී කෙරෙනවා. දැන් අනිච්ච සංඥා, අනත් සංඥා, සුභ සංඥා, දිනෝ සංඥා වගේ මට්ටම් වලදීත් අපි ගැඹුරු දේවල් තමයි තේරුම් කරගත්තේ. නමුත් විරාග සංඥා, නිරෝධ සංඥා, අනබිරති සංඥා අනිච්චා සංඥා වගේ දේවල් වලට එනකොට ඊටත් ඇටි ගැඹුරු තලයක් ස්පර්ශ කිරීම අපිට පේනවා. ඉතින් එතෙන්ට එන්න එන්න අපි එක් පැත්තකින් අවබෝධය ගැඹුරු වෙනවා වගේම අපි තුල එක්තරා තියුණු බවක් සියුම් විදිහට වැඩ කරන්න පුළුවන් හැකියාවක් එනවා මේ මේ මේ සංස්කාර මැද්දේ මේකෙන් පිට පිටස්තර තැනකට යනවා නෙවෙයි අර නිකන් හරියට මේ හાર્ඩ්වෙයා කරන කෙනෙක් නිකන් සොෆ්ට්වෙයා එක්ක වැඩ කරන්න යනවා වගේ දැන් හાર્ඩ්වෙයා කියන එක තේරෙනවනේ මේ අඬු මෙටි ඒවා මේවා තියාගෙන ලොකු ඒවා හොඳට අතට පයට හසු වෙනවා ඊට පස්සේ ඒවා මේ මෙහෙවන්න පුළුවන් ඒවයි තියෙනවා මේ ආධාරක තියෙනවා ඒවට යොදා ගන්න ගහන්න පුළුවන් ජැක් මොක්කු තියෙනවා ඒ ඒ එහෙම වැඩ කරන කලාවේ හાર્ඩ්වෙයා ඊට එහා ගිහිල්ලා මෘදුකාංග කියලා කොටසක් මම මේ උදාහරණයක් කියන්නේ අපි මේ ධර්ම මාර්ගයේදී අර හાર્ඩ්වෙයාර් වල ඉඳලා සොෆ්ට්වෙයාර් වලට යනවා වගේ අර රළු ගොරෝසු ඕලාරික දේවල් වල ඉඳලා බුදු බුදුජානනාංශය අපි ඊටාම මුරුදු සියුම් පැති වලට එක්කගෙන යනවා. ඒ බුදුරජාණන්සේ ඒකට වචනක් පාවිච්චි කරලා තියෙනවා. අතක්කා වචරං නිපුණං පඬිත වේදනීයං කියලා මේ මේ தত্ত্বය. මේක තර්කයට ගන්න බැරි එකක්. අතක්කාවචර නිපුණ. ඊටාම මේ සියුම් බුද්ධියෙන් අටහා ගන්න ඕන එක. පඬිත වේදනියන් මේක ප්‍රඥාවන්ත භාවයෙන් අවබෝධ කරගත යුතු එකක්. ඒ විදිහට දේශනා කරලා තියෙනවා. මේ මේ අපි ක්‍රමයෙන් යන්නේ මේ සංඥා භාවනාවල මේ සංඥා පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් මේ සියුම් සියුම් පැතිකඩයන් වලට යන්න යන්න අපි අපිට මේ මේ සංස්කාර ධාමයේ හසුරවන්න අපිට පුළුවන්කම තියෙනවා. කොටින්ම අපි මේවා ගැන හිතන විදිය, ක්‍රියා කරන විදිය, ඒවත් එක්ක ගනුදෙනු කරන ආකාරයේ පුදුමාකාර වෙනසක් සිද්ධ වෙනවා. අර ජලාශය උපමාවෙන් කිව්වොත් මේ ජලාශය තව ගැඹුරු වෙනවා. හරියට මහා විශාල ජලාශයක් වෙනවා. මේක පිරිසිදු බව තවත් ඇති වෙනවා. දැන් කැලල් මඩ කැලල් නැති. ඊට පස්සේ මේක සංසුම් වෙනවා. නිශ්චල වෙනවා. මෙන්න මේ වගේ தත්ත්වයක් තමයි මේ සංඥා භාවනා මගින් සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතන මේක න්‍යායිකව මම යම් යම් කාරණා සූත්‍ර දේශනා ආදී අරගෙන කතා කරාට අපිට ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් අත්විඳින්න පුළුවන්. ඉතින් අද අපි කතා කළේ සංස්කාර පිළිබඳව අනිත්‍ය වීම, අපේක්ෂා රහිත වීම. හැබැයි මේ සංස්කාරයන් තුල සුද්ධ සංස්කාර දැන් පවතින්නේ. අර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඇති වෙන අකුසල සංස්කාර නැහැ. සුද්ධ සංස්කාර. නමුත් ඒවා ගැන අපේක්ෂා රහිතයි. එතකොට හරි පුදුම වෙනස් තලයකට වෙනස් තත්වයකට අපිව මාරු වෙනවා. මේ මාරු වෙන්නේ මනසෙන්. චින්තන රටාවෙන් සහ අපේ චර්යා රටාවෙන්. මේක තමයි තල මාරු වෙනවා කියලා කියන්නේ. අනාර්ය තලයේ සිට ආර්ය තලයට මාරු වෙනවා. ඉතින් මම හිතනවා ওই தත්ත්වයේ තේරුම් අරගන්න පුළුවන් සංස්කාර දිහා බලන්න අද කමඨාන ඒ වගේම ඉච්ඡා දිහා බලන්න මොනවද අපේක්ෂා බලාපොරොත්තු තියනවද කියලා බලන්න ජීවිතේ නොඑක් දේවල් ගැන ඒවා අර ස්ථිරසාර අපේක්ෂා නොවන தත්ත්වයටපත් කරගමු අපේක්ෂා තියෙයි බලාපොරොත්තු ඇති ඒවා ඉතින් අපේ ජීවිතවල කාගෙත් තියෙනවා නමුත් ඒවා ස්ථිරසාර බලාපොරොත්තු දැන් නැහැ. අනිත්‍ය සංඥා. හොඳයි එහෙමනම් උපමනකින් අද අපේ සදහම් හමු නිමා කරනවා. අපි නැවත මුණ ගැහෙන්නේ හෙට නෙවෙයි අනිද්දා. ඉතින් ඒ සියල්ලෙන්ම තමයි අපි අපේ දහම් හමුව සාර්ථක කරගන්නේ. මේ ලබාගත්තා වූ මේ ලබා ගන්නා වූ ධර්ම අවබෝධය අපි සියලුම දෙනාට මේ ජීවිතේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ අර මහා ගැඹුරු ජලාශයක් බවට පත්වීම. ඒ සඳහා උපනිස්සේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් අදත් අපේ සදාම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you. Thank you.